ද්විතීය භාගය දෙවන පරිච්ඡේදය උපාදා රූපයන් පරිග්‍රහ කරන ක්‍රමය ෂඩ් ඉන්ද්‍රයන්හි පැහැදිලි රූප කලාපයන්හි සතර මහා ධාතුන් හා අපැහැදිලි රූප කලාපයන්හි සතර මහා ධාතුන් පරිග්‍රහ කළ අවස්ථාවේ උපාදා රූපද දිගට පරිග්‍රහ කළ හැක්කේය. නමුත් දෙතිස් කොට්ටාසයන්හිද පැහැදිලි රූප කලාපයන්ද අපැහැදිලි රූප කලාපයන්ද සතර මහා ධාතුන්ද දිගට පරිග්‍රහ කිරීම වඩා හොඳය. ෂඩ්ඉන්ද්‍රයන්ද දෙතිස් කොට්ටාසයන්ද පැහැදිලි රූප කලාපයන්ද අපැහැදිලි රූප කලාපයන්ද සතර මහා ධාතුන් පරිග්‍රහ කොට නිම වූ විට ඥානයේද තියුණු වී කාර්යක්ෂම වූ විට උපාදාරූපයන්ද ටිකෙන් ටික ප්‍රකට විය හැක්කේය. භාවනා කරන ක්‍රමය වනාහි ප්‍රථමයෙන් ඇසට සිත යොමුකොට අරමුණු කරන්න. එහිදී රූප කලාප අංශු ඊතා පහසුවෙන් දැකගත හැක්කේය. නොදකින්නේ නම් එම ඇසෙහි සතර මහා ධාතුන් අනුව භාවනා කරන්න. ඥානයේ තියුණු වූ විට රූප කලාප අංශූන් පහසුවෙන් දැකගත හැකි වන්නේය. එම අවස්ථාවෙහි පැහැදිලි රූප කලාපවල සතර මහා ධාතුන්ද අපැහැදිලි රූප කලාපවල සතර මහා ධාතුන්ද දිගට පරිග්‍රහ කරන්න. කන, නාසය, දිව, ශරීරය, හදේ වත්තුන් හිද මේ ලෙසටම අවබෝධ කරන්න. දෙතිස් කොට්ටාසයන්හි තමා මානසිකාරයේ යොදන කොට්ටාසයට සිත යොමු සිත යොමා අරමුණු කරන්න. එම කොට්ටාසය දකින විට එම කොට්ටාසයන්ගේ පිහිටා ඇති සතර මහා ධාතුන් පරිග්‍රහ කරන්න. රූප කලාපයේ අංශු දැකගත් විට පැහැදිලි රූප කලාපද අපැහැදිලි රූප කලාපද සතර මහා ධාතුන්ද දකිනු පිණිස පරිග්‍රහ කරමින් භාවනා කරන්න. ෂඩ් ඉන්ද්‍රිය හා දෙතිස් කොට්ටාසයන්හි පිහිටා ඇති පැහැදිලි අපැහැදිලි රූප කලාපයන්හි සතර මහා ධාතුන් සාර්ථකව පරිග්‍රහ කළ විට උපාදා රූපයන් තෙක්ම දිගට පරිග්‍රහ කළ හැකි වන්නේය. විභංග අට කතාව 178 පිටුව රූප කලාප එක එකක් තුල පිහිටා ඇති මේ සතර මහා ධාතුන් පරිග්‍රහ කොට ඥානයෙන් පරිච්ඡේද කොටගත් යෝගාවචර පුද්ගලයාගේ දැනුමට උපාදා රූප ප්‍රකට වන්නේය. මහා භූත වනාහි එම කලාපවල ඇති උපාදා රූප මගින් පරිච්ඡින්න විය යුතුය. උපාදා රූපයන්ද එම කලාපවලම ඇති මහා භූතයන්ගේ මහා භූතයන්ගෙන් පරිච්ඡින්න විය යුතුය. ඕනෑම සූර්ය ආලෝකයක් සෙවණැල්ලෙන් පරිච්ඡින්න විය යුතුය. ඕනෑම සෙවණැල්ලක් සූර්යාලෝකයෙන් පරිච්ඡින්න විය යුතුය. යන මේ උපමාවට අනුව මහා භූතයන් කලාපයේ ඇති උපාදාය රූපයන්ගෙන් පිරිසිඳ යුතු අතර උපාදා රූපයන්ද කලාපේ මහා භූතයන්ගෙන් පිරිසිඳිය යුතුය. මූල ටීකා 2 154 පිටුවෙන් මේ ඉහත සඳහන් අට කතා විස්තරය වනාහි රූප පරමාර්ථයන් තෙක් නුවණැසින් ළඟාවනු පිණිස පරිග්‍රහ කරන යෝගාවචර පුද්ගලයාට ඊටමත් වටිනා ශාසනික දර්ශකයක් වන්නේය. ටීකාචාර්යන් වහන්සේලාද මෙලෙස භාවනා කටයුත්ත දියුණු කළ හැකි බවට විස්තර කර දෙන්නේය. එම විස්තර වනාහි පහත සඳහන් ලෙසට වන්නේය. මහා භූතයන් කලාපීය උපාදා රූප මගින් පරිච්ඡින්න වන ආකාරය නිල් වර්ණ මහා භූතයෝ රන්වන් වූ මහා භූතයෝ සුගන්ධවත් වූ මහා භූතයෝ දුගඳ මහා භූතයෝ යනාදී ලෙස වූ කලාපීය වර්ණ ගන්ධ යනාදී වූ උපාදා රූපයන් විසින් මහා භූතයන් ප්‍රකට වනු පිණිස විශේෂ කොට දක්වන්නේය. කලාපීය මහා භූතයන් ඇසුරු කොට ඇති එම කලාපීය උපාදා රූපයන් එම කලාපයන්හි මහා භූතයන්ට බාහිරින් නොවන බැවින් එම උපාදා රූපයන් එම කලාපයේ මහා භූතයන් පරිච්ඡින්න කොට සිටින්නේය. සෙවණැල්ල පහළ වීමට හිරුවෙලිය නැමැති හේතු ධර්මය ප්‍රකටව තිබිය යුතුය. රාත්‍රියේ හිරුවෙලිය හිරුවෙලිය නැති නිසා සෙවණැලි ප්‍රකට නොවේ. එම නිසා හිරුවෙලිය සෙවණැල්ල ප්‍රකටව මතුවීමට හේතු ධර්මය වන්නේය. හිරුවෙලිය ප්‍රකටව තිබීම යන මේ හේතු ධර්මය නිසාම සෙවණැල්ල මතුවිය යුතුය. මෙලෙස හිරුවෙලිය නම් වූ හේතු ධර්මයේ තිබීම මේ හිරුවෙලියෙන් සෙවණැල්ලක් මතු කිරීමට හැකියාව තිබීම යන මේ කරුණු නිසාම හිරු එළිය හා සෙවණැල්ල යන මේවා අන්‍යෝන්‍ය වශයෙන් එකින් එක පරිච්ඡින්න වන්නේය යන්න සිදුවේයි අනු ටීකා 2 156 පිටුව මේ කියවන අනුව කාරික ධර්මය හා කාරක ධර්මය පහළ වීමේදී පවා එකිනෙක අන්‍යෝන්‍ය වශයෙන් පරිච්ඡින්න වී සිදුවේ යයි මෙයින් කියවෙයි. පින්වත් ඔබ හොඳින් අවුව ඇති විට අවුව වැටෙන තැනකට පොළොව මත වැටි ඇති හිරුවෙලියක් හා ගසක සෙවණැල්ලක් වෙත අවධානය යොමු කොට බලන්න. පොළොව මත වැටි ඇති හිරුවෙලිය සහ ගසක සෙවණැල්ල පහසුවෙන් දැකගත හැකිය. හිරුවෙලිය නැමැති හේතුව නිසා සෙවණැල්ල පහළ වෙයි. හිරුවෙලිය නැති විට සෙවණැල්ල මතුවිය නොහැක්කේය. හිරු එළිය සෙවණැල්ල පරිච්ඡින්න කොට සිටින්නේය. සෙවණැල්ලද මේ හිරු එළිය යයි සීමා කොට පරිච්ඡින්න කොට සිටින්නේය. නමුත් හිරු එළිය සෙවණැල්ල මතුවීමට හේතුව වන්නේය. සෙවණැල්ල වනාහි හිරුවෙලිය නිසා මතු වූ හිරුවෙලියෙන් පහළ වූ ඵලයකි. මෙලෙස කාරක ධර්මයේ විසින් කාරිත ධර්මය පහළ වීමේදී පවා එකිනෙක අන්‍යෝන්‍ය වශයෙන් පරිච්ඡින්න වීම සිදුවන්නේමය. මෙලෙසටම යෝගාවචර පුද්ගලයා දැන් මෙන් රූප කලාප එක එකක් තුල පිහිටා ඇති සතර මහා ධාතුන් ඥානෙන් පරිච්ඡේද කොට ගැනීමේදී රූප කලාපයන් ඥාණයෙන් දැකගත් විට පමණි. එම රූප කලාපයන් තුල පිහිටා ඇති සතර මහා ධාතුන් පරිග්‍රහ වශයෙන් ගත හැක්කේ ඉදින් රූප කලාපයන් එසේ නොදක හමු නොවි එම රූප කලාපයන් තුල පිහිටා ඇති සතර මහා ධාතුන් පරිග්‍රහ කොට ගැනීම සිදු විය නොහැකේමය. රූප කලාපයන් ඥාණයෙන් දැක ගැනීමේදී අඩු වශයෙන් එම රූප කලාපයන් තුල පිහිටා ඇති වන්න යන රූපාරම්මන වර්ණ රූපය දැකීමෙන්ම රූප කලාප දැකගත හැක්කේය. එම රූප කලාපයන්හි වර්ණ රූපය දැක බලාගත් විට රූප කලාපයන් තුල පිහිටා ඇති සතර මහා ධාතුන් තවත් හොඳින් පරිග්‍රහ කළ හැක්කේය. තවදුරටත් රූප කලාපයන් එක එකක් තුල පිහිටා ඇති සතර මහා ධාතුන් පරිග්‍රහ කළ හැකි විටදී එම සතර මහා ධාතුන්හි වර්ණ, රූපය, ගන්ධ, රසය, ඕජාව යනාදී කලාපීය උපාදා රූපයන් වඩා හොඳින් පරිග්‍රහ කිරීම සාර්ථක වන්නේය. හේතුව වනාහි මෙම උපාදා රූපයන්ට සතර මහා ධාතුන් හෙවත් මහා භූත ධර්මයන් සහිත රූප කලාපයන්ගෙන් බාහිරව පිහිටා සිටීමට නොහැකි වන නිසාය. මහා භූත ධාතු හතර ඇසුරු කොට එම රූප කලාපයේ උපාදා රූප 15 වෙත් කලාපගත මහා භූතයන් සහජාත නිස්සය ආදී පච්චය ශක්තියෙන් උදව් උපකාර නොකරන අවස්ථාවන්හි එම කාලයේ උපාදා රූපයන්ට පහළ විය නොහැකේය. තවදුරටත් උපාදා රූපයන් නොමැතිව මහා භූතයන්ට පමණක් පහළ වීමද නැත. ලස්සන අවලස්සන ගඳ සුවඳ යයි දැනගැනීමට හැකිවීම එම කලාපයේ උපාදා රූපයන් නිසා බව යෝගාවචර පුද්ගලයාට දැනගැනීමට හැකියාවක්ද ලැබේ. මහා භූත වනාහි ඇතිකරවන හේතු ධර්ම වන්නේය. උපාදා රූපය වනාහි ඇතිවන හෙවත් පහළවන ඵල ධර්ම වන්නේය. මෙලෙස ඇතිකරවන ධර්මයෝ හා ඇතිවන ධර්මයන් පහළවීම වශයෙන් කලාපීය මහා භූතයන් හා උපාදා රූපයන් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක පරිච්ඡින්න වන්නේය. මහා භූත වනාහි හිරුවෙලිය හා සමානය. උපාදා රූපයන් හිරුවෙලිය නිසා පහළවන ගසක සෙවණැල්ලක්සේ වෙත්. මේ පැහැදිලි කිරීම අනුව පරමාර්ථයේ තෙක් ඥාන ඇස යොමු කරවනු පිණිස රූප ධර්මයන් පරිග්‍රහ කිරීමේදී මහා භූතයන් පරිග්‍රහ නොකොට උපාදා රූපයන් පරිග්‍රහ කිරීමේදී උපාදා රූපයන් පරිග්‍රහ නොකොට මහා භූතයන් පරිග්‍රහ කිරීමද පහසු කරුණක් නොවන බවද වටහා ගත යුතුය. අඩුම ප්‍රමාණයෙන් ආකාශ ධාතුව හා වර්ණ රූපය නම් වූ උපාදා රූපයන් පරිග්‍රහ කිරීමට අපොහසත්ව ඥානෙන් නොදක රූප කලාප දැක ගැනීම සිදු නොවිය හැක්කකි. රූප කලාප නොදක රූප කලාප එක එකක් තුල පිහිටා ඇති සතර මහා ධාතුන් පරිග්‍රහ කිරීම අපේක්ෂා කළ නොහැකි දෙයකි. රූප කලාප එක එකක් තුල පිහිටා ඇති සතර මහා ධාතුන් පරිග්‍රහ කළ නොහැකි නම් නියම පරමාර්ථ රූප ධර්මයන්ද නොදක සිටිනවා වන්නේය. රූප පරමාර්ථයන් තවම නොදුටු එම පින්වතාගේ సంతානයේ නියම විපස්සනා ඥානය වනාහි කිසිම ක්‍රමයකින් පහළ විය නොහැක්කේය. තවදුරටත් රූප කලාප එක එකක් තුල පිහිටා ඇති සතර මහා භූතයන් භාවනා නොකර පරිග්‍රහ නොකර එම කලාපයේම උපාදා රූපයන් දිගට පරිග්‍රහ කිරීමද අහස පොළොව මෙන් ඊතා ඈත් වන්නේය. එම නිසා රූප කලාප එක එකක් තුල පිහිටා ඇති සතර මහා ධාතුන් පරිග්‍රහ කළ පින්වත් ඔබ එම රූප කලාපීය උපාදාන රූපයන්ද දිගටම පරිග්‍රහ කරන්න. වන්න හෙවත් වර්ණය රූප කලාපයක් පාසා වන්න යයි කියන රූපාරම්මන වර්ණ රූපයක් ඇත. පහසුවෙන් දැකගත හැකිද වන්නේය. පින්වත් ඔබගේ సంతානයේ අඛණ්ඩව පහළවන්නා වූ සමත භාවනා සිත විපස්සනා භාවනා සිත හා මුසු වූ ඥානය නිසා වන ආලෝකය වනාහි දිලිසෙමින් ප්‍රභාස්වරව පවතින්නේය. මෙම ආලෝකයේ උපකාරයෙන් එම රූපකලාපයේහි වර්ණ රූපය මහා කුසල මනෝද්වාරික විපස්සනා ජවන වීති සිත් සන්තතිය මගින් හෝ වෙනත් ආකාරයකින් මහා කුසල මනෝද්වාරික විපස්සනා ජවන සිත් සන්තතිය තුල අඩංගු ඥාණයෙන් දැකගනිමින් පවතින්නේය. ගන්ධ හෙවත් ගන්ධය රූප කලාපයක් පාසා ගන්ධය පවතින්නේය. එය මහා කුසල මනෝද්වාරික විපස්සනා ජවනසිත සම්තතිය මගින් දැනගත හැකි ධර්මයක් වන්නේය. නමුත් සමහර යෝගාවචර පුද්ගලයන්ට වනාහි නාසයෙන් මදක් ඈත ඇසවැනි එක් ස්ථානයක පිහිටා ඇති රූප කලාපයක ගන්ධය වෙත සිත යොමුකොට අරමුණු කරද්දී එම ගන්ධය ප්‍රකට නොවී තිබීමට හැකිය. අරමුණු කලද ලබා ගැනීමට නොහැකි විය හැක. විශේෂයෙන් සුද්ධ විපස්සනායානික පුද්ගලයන්ට මෙය බහුලව පහළවන දුෂ්කරතාවක් වන්නේය. එම අවස්ථාවෙහි ගාන ප්‍රසාදය හා භවාංග චිත්ත ප්‍රසාදය යන දෙකම එකට පරිග්‍රහ කරන්න. නාසය තුල පිහිටා ඇති ගාන ප්‍රසාදයේ ඇති සියුම් කොටසෙහි ඇති සතර මහා ධාතුන්ට අවධානය යොමුකොට භාවනා කරන විට රූප කලාපයන් පහසුවෙන් දැකගත හැකි වන්නේය. එම රූප කලාපයන් තුල පැහැදිලි රූප කලාපයෝද අඩංගුය. ඒවා ගාන දශක හා කාය දශක පැහැදිලි කලාපයෝය. එම ගාන දශක කලාපයන්හි පිහිටා ඇති ගාන ප්‍රසාදය සමස්තයක් ලෙස පරිග්‍රහ කරන්න. තවදුරටත් ෂඩ් ඉන්ද්‍රියන් තුල පිහිටා ඇත්තා වූ පැහැදිලි රූප කලාප අපැහැදිලි රූප කලාපයන්ද සතර මහා ධාතුන්ද සාර්ථකව භාවනා කොට ලබාගත හැකි මෙවැනි අවස්ථාවන්හිද හද තුල පිහිටා ඇති වූ අපහැදිලි වූ හදය දසක කලාපයන් තුල අඩංගු ඇති හදයවත්තු රූපය පිහිටි කොට ඇත්තා වූ ප්‍රභාස්වර වූ දිලිසෙන්නා වූ භවාංග මනෝ ප්‍රසාදයේද පහසුවෙන් දැකිය හැකි වන්නේය. මේ භවාංග මනෝ ප්‍රසාදයේද පරිග්‍රහ කරන්න. මෙලෙස පින්වත් ඔබ එම ගාන ප්‍රසාදය හා භවාංග මනෝ ප්‍රසාදය නම් වූ ප්‍රසාදයන් දෙක එකට පරිග්‍රහ කොට භාවනා කර බලන්නට කැමැති රූප කලාපයන්හි ගන්ධය අරමුණු කොට භාවනා කර බලන්න. ගන්ධය වනාහි ගාන විඥාණය මගින්ද දැනගත හැකි ධර්මයක් වන අතර මනෝ විඥාණය මගින්ද දැනගත හැකි ධර්මයක් වන්නේය. ගාන විඥානයේ වනාහි ගාන ප්‍රසාදයේ පිහිට කොට පවතින්නේය. මහා කුසල මනෝද්වාරික විපස්සනා ජවන වීති චිත්ත සන්තතිය නම් වූ මනෝ විඥානය වනාහි භවාංග මනෝ ප්‍රසාදයේ පදනම් කොට හදේ වත්තුව පිහිට කොට පවතින්නේය. එම නිසා ගන්ධය මත මානසිකාර්ය පවතින්නේ නම් දැක්වූ ලෙස දුෂ්කරතා ඇති විට අදාළ පැහැදිලි රූප දෙක නම් වූ ద్వාරය හා ගන්ධාරම්මණය යන දෙක එකතුව පරිග්‍රහ කරමින් භාවනා කළ යුතුය. මේ ක්‍රමය ගන්ධාරම්මණයකින් පරිග්‍රහ කිරීම ආරම්භ කරන ආධිකම්මික පුද්ගලයෙකු සඳහාම වන්නේය. සාර්ථක වූ විට එම ගන්ධාරම්මණය මහා කුසල මනෝද්වාරක විපස්සනා ජවන වීති නම් වූ මනෝවිඥාණයෙන්ද මානසිකාරයේ යොදවා ලබාගත හැකි වන්නේය. ගන්ධාරම්මණයක් ගාන විඥාණයෙන් අරමුණු කොට මානසිකාරය පැවැත්වීම යටකී ලෙස සිදුවන්නේය. සාර්ථක වූයේ නම් මැනවි. සාර්ථක නොවූයේ නම් තමා ලබාගෙන ඇත්තා වූ සමාධිය නැවතත් තහවුරු කරන්න. රූප කලාප එක එකක් තුල පිහිටා ඇති සතර මහා ධාතුන් බොහෝ වාර ගණනක් පරිග්‍රහ කරන්න. අනතුරුව ආග්‍රහණ කරන ගන්ධාරම්මණයක් මත ඉහත සඳහන් ක්‍රමයට අනුව දිගට භාවනා කරන්න. සාර්ථක භාවය ලබාගත හැකි වන්නේය. ෂඩ් ඉන්ද්‍රියන්හි පැහැදිලි රූප කලාප අපැහැදිලි රූප කලාපයන් අනුව භාවනා කරන්න. රස හෙවත් රසය ෂඩ් ඉන්ද්‍රියන්හි පැහැදිලි රූප කලාප අපැහැදිලි රූප කලාපයන්හි පිහිටා ඇති රසාරම්මණයන් අනුව මානසිකාර්ය පවත්වමින් එම රසාරම්මණයන්හි පැණි ඇඹුල් ලුණු සැර කහට තිත්ත යනාදී රස හය වර්ග සුදුසු ලෙස මානසිකාර්ය පැවැත්විය හැකිය. මෙය ජීවහා විඥාණය මගින් දත හැකි ජීවහා විඥාන ධර්මයක් ද වන අතර මනෝවිඥාණයෙන් දත හැකි මනෝවිඥාන ධර්මයක්ද වන්නේය. ප්‍රථමයෙන් රූප කලාපයන්හි සතර මහා ධාතුන්ද සමග වර්ණ ගන්ධ යන මේවා සාර්ථක ලෙස භාවනා කළ හැකි වූ විට එම රූප කලාපයන්හි පිහිටා ඇති රස ආරම්මණයන් දිගට භාවනා කරන්න. මනෝ විඥානයේ මගින් පමණක් ප්‍රථමයෙන් භාවනා කරන්න. දුෂ්කරතා ඇති විට ජීවහා ප්‍රසාදය හා භවාංග මනෝ ප්‍රසාදය යන දෙක එකට එකතුව පරිග්‍රහ කොට රසාරම්මණයකට යොමුකොට භාවනා කරන්න. සාර්ථක විය හැක්කේය. සත්වයන් වනාහි රසාරම්මණයන් ජීවහා විඥාණයෙන් අරමුණු කරන්නෝය. ජීවහා විඥානයේ උපකාරයෙන් මානසිකාරයේ පැවැත්වීම වඩා පහසු විය හැක. භාවනා ජවය බලවත් වී අකාලේහි මෙම වන්න ගන්ධ රස ආදිය මහා කුසල මනෝද්වාරික විපස්සනා ජවන වීති සිත් සම්තතිය නම් වූ මනෝ විඥාණයෙන්ම දැනගත හැකි පරිග්‍රහ කළ හැකි ධර්මයක් වන්නාහ. පහත සඳහන් අට කතා දැක්වීම කෙරෙහි අවධානය යොමු කරන්න. විභංග අට කතාව 285 පිටුව. සබ්බේපි පනේස පහදෝ මනෝද්වාරික ජවනේ යේව ලබ්බති. භාවනා ජවය දුර්වල වී නම් ගාන විඥාණය, ජීවහා විඥාණය, යනාදීන්ගේ උපකාරය ලබාගෙන ඉක්මනින් වටහාගෙන ගන්ධ රස ආදිය දැක ගැනීමට මෙලෙස භාවනා කරන්නේ යයි සැලකිය යුතුය. ඕජා හෙවත් ඕජාව රූප කලාප එක එකක් තුල පිහිට ඇති ඕජාව ආහාර ධාතුව වන්නේය. කම්මජ ඕජා, චිත්තජ ඕජා, උතුජ ඕජා ආහාරජ ඕජායයි ඕජා හතර ආකාරයක් ඇත. රූප කලාපයන්හි අභ්‍යන්තරයටම මානසිකාරයේ විහිදුවන්න. ඕජාව දැකගත හැකි වන්නේය. එය මනෝවිඤ්ඤාණ ධර්මයක්ම වන්නේය. ඕජායයි දැනගත හැකි තවත් ලකුණක් වනාහි මෙම ඕජාවෙන් රූප කලාප අංශූන් තව තවත් අලුතින් පහළ කරන බවය. බොහෝ යෝගීන්ට මෙම ඕජාව බිත්තරයක මදයෙන් රූපකලාප මැද්දේ පිහිටි සාරය වශයෙන් දකගත හැකේය. එම ඕජා සාරයෙන් කලාප අංශු තව තව පහළ වීම ගැනද සැලකලිමත් විය හැකිය. භාවනා කරන ක්‍රමය ඉදිරියේදී දක්වනු ඇත. ෂඩ් ඉන්ද්‍රියන් හීම භාවනා කරන්න. ජීවිත ඉන්ද්‍රිය හෙවත් රූප ජීවිත ඉන්ද්‍රිය. ජීවිතය පවත්වන ස්වභාවය කලාපීය කර්මජ රූපයන් අනුපාලනය කරමින් පවත්නා වූ ස්වභාව ධර්මයක් වන්නේය. මෙය කර්මජ රූප කලාපයන්හි පමණක් පිහිටා ඇත. ප්‍රථමයෙන් ප්‍රසාද රූප කලාපයන්හි පමණක් සෙවීමට පටන් ගන්න. එලෙස ප්‍රසාද රූප දැකගත් පසු එහි ජීවිත ඉන්ද්‍රිය සොයන්න. පැහැදිලි රූප කලාප වනාහි යම්කිසි ප්‍රසාද රූප වර්ගයකම අඩංගු වන්නක් බැවින් ඒකාන්තයෙන්ම කර්මජ රූපවන බැවින් එවැනි රූප කලාපයක් පාසාම ජීවිතේන්ද්‍රිය අනිවාර්යෙන් පිහිටා ඇති බැවින් ජීවිතේන්ද්‍රිය බැලීමට පටන් ගැනීමේදී ප්‍රසාද රූපයකින්ම පටන්ගෙන බැලිය යුතුය. පින්වත් ඔබ එම ජීවිතේන්ද්‍රිය ප්‍රසාද රූප කලාපයන්ගෙන් පටන්ගෙන සොයන විට ජීවිතයේ පැවැතීමේ ස්වභාවය ප්‍රථමයෙන් දැක ගන්න ආසේ මානසිකාර්යය පවත්වන්න. බොහෝ යෝගීන්ට චලණය වන ස්වરૂප වශයෙන් ජීවත්වන ස්වභාවයක් සජීවී බව යන්න දැකගත හැකි වන්නේය. මෙලෙස දැකගත විට කලාපීය කර්මජ රූපයන් අනුපාලනය කරන ස්වභාවය දැකගන්නාසේ මානසිකාර්යය පවත්වන්න. මේ ජීවිතේන්ද්‍රය රූප කලාපය තුළ පිහිටා ඇති කලාපීය කර්මජ රූපයන් පමණක් අනුපාලනය කරන ස්වභාවය ඇති අතර එමගින් අනිකුත් බාහිර රූප කලාපයන්හි පිහිටා ඇති කර්මජ රූපයන් අනුපාලනය නොකරන බව දත යුතුය. ප්‍රසාද රූපයන්හි ජීවිතේන්ද්‍රිය සොයා දැනගත් විට මානසිකාර්ය සාර්ථක වූ විට සමහරක් පැහැදිලි නොවන එනම් ප්‍රසාද නොවන රූපකලාපවල ජීවිතේන්ද්‍රිය දිගට සොයා බලන්න මානසිකාරය පවත්වන්න. මෙම අපැහැදිලි රූප කලාපයන් වනාහි ශාරීරිය පුරා සරස පිහිටා ඇත. භාවදසක කලාප, ජීවිත නවක කලාප සහ පපු කුහරය තුල පිහිටා ඇති හදය දසක කලාපය වන්නාහ. චිත්තජ රූප කලාප, උතුජ රූප කලාප, ආහාරජ රූප කලාපයන්ද අපැහැදිලිය. නමුත් එම රූප කලාපයන්හි ජීවිතේන්ද්‍රිය නොමැත. හදය දශක කලාප, භාව දශක කලාප, ජීවිත නවක කලාපයන්ද පැහැදිලි නැත. හෙවත් ප්‍රසාද නොවේ. නමුත් එම රූප කලාපයන්හිද ජීවිතේන්ද්‍රිය අඩංගු වන්නේය. එම ජීවිතේන්ද්‍රිය ෂඩ් ඉන්ද්‍රියන්හිද ප්‍රසාද හෙවත් පැහැදිලි රූප කලාපයන් හා අපැහැදිලි සමහරක් රූප කලාපයන්හිද මානසිකාරයේ පවත්වමින් බලන්න. භාව රූප පුරුෂ භාව රූප ස්ත්‍රී භාව රූප පුරුෂයාය ස්ත්‍රියය යයි හඟවන ලක්ෂණය වන්නේය ෂඩ් ඉන්ද්‍රියන්හි දිග සරස පිහිටා ඇති රූපයකි අපැහැදිලි රූප කලාපයන් සමහරක් හි පිහිටා ඇත්තේය පැහැදිලි රූප කලාපයන්හි පිහිටා ඇති ජීවිත ඉන්ද්‍රිය වටහාගෙන මානසිකාරයකට හසු කරගත් පසු අපැහැදිලි රූප කලාපයන්හිද ජීවිත ඉන්ද්‍රිය සොයා බලන්න. මානසිකාරය පවත්වන්න. ඉදින් අපැහැදිලි රූප කලාපයන්හි ජීවිත ඉන්ද්‍රිය සොයා බලන්න. මානසිකාරය පවත්වන්න. ඉදින් අපැහැදිලි රූප කලාපයන්හි ජීවිත ඉන්ද්‍රිය සොයා බලා හමු නොවන විට භාව රූපයන් සම්බන්ධයෙන් දිගට මානසිකාරය නොපවත්වන්න. ජීවිතේන්ද්‍රිය නොමැති කලාපයන්හි භාව රූප නොවීම එයට හේතුවයි. ඉදින් අපහැදලි රූප කලාපයන්හි ජීවිතේන්ද්‍රිය බලා හමු විට එම රූප කලාපයන්හි භාව රූපයන් දිගට සොයා බලන්න. නමුත් එම රූප කලාපයන් ජීවිත නවක කලාප නම් ජීවිතේන්ද්‍රය පමණක් තිබෙන නමුත් භාව රූප නොමැත්තේය. ඉදින් එම රූප කලාප භාව දසක කලාප වී නම් ජීවිතේන්ද්‍රියද භාව රූපයද තිබිය හැක්කේය. ජීවිතේන්ද්‍රිය නැති රූප කලාපයන්හි භාව රූපයන්ද නැත. ජීවිතේන්ද්‍රිය ඇත විටදී පමණක් භාව රූප පැවතිය හැක්කේය. භාව රූපයන් වනාහි ඒකාන්තයෙන් කර්මජ රූප වන්නේය. ජීවිතේන්ද්‍රියද කලාපීය කර්ම රූපයක් පාසා අනුපාලනය කරමින් පවත්වන්නේය. ආරක්ෂා කරන්නේය. එම නිසා ජීවිතේන්ද්‍රයේ ඇති රූප කලාපයන්හි පමණක් භාව රූපයන් දිගට සොයා බලන්න. මානසිකාර්යය පවත්වන්න. ජීවිත නවක කලාප එනම් හදය දශක කලාප නොවි භාව දශක කලාපයන් වන්නේ වී නම් භාව රූප දැකගත හැකි වන්නේය. පිරිමි යෝගීන් තමා වශයෙන් පුරුෂ භාව රූපයන් සම්බන්ධයෙන් බලන්න. ගැහැණු යෝගීන් ස්ත්‍රී භාව රූපයන් සම්බන්ධයෙන් බලන්න. පුරුෂයන්ට පුරුෂ භාව රූපද ස්ත්‍රීන්ට ස්ත්‍රී භාව රූපයද යනුවෙන් එක වර්ගයක්ම පමණක් පවතින්නේය. පුරුෂ භාව රූපය යනු මේ තැනැත්තා පුරුෂයෙක් යයි දැනගැනීමේ ලකුණයි. ස්ත්‍රී භාව රූප යනු මේ තැනැත්ති ස්ත්‍රියකයයි දැනගැනීමේ ලකුණයි. හමු වූ විට ෂඩින්ද්‍රයන් එකින් එක මාරු කරමින් බලන්න. මෙම භාව රූපයන් ෂඩින්ද්‍රයන්හි භාව දසක කලාප වශයෙන් පිහිටා ඇත්තේය. රූප ලෝකයේහි යෝගීන් බොහොමයක් හට දැකීමට අපහසු රූපයන් අතර ඕජා ජීවිතේන්ද්‍රය හා භාව රූපයන්ම වන්නාහ. එම රූප තුන් වර්ගය හා ඉහතින් පෙන්වන ලද්දා වූ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස යන රූප ධර්මයන් ෂඩ්ඉන්ද්‍රයන්හි පිහිටා ඇති පැහැදිලි රූප කලාපයන්හි දස ආකාරයක් අපහැදිලි රූප කලාපයන්හි අට ආකාරයක් නව ආකාරයක් දස ආකාරයක් යන ආදී වශයෙන් වෙන්වෙන් කොට බෙදා පරිග්‍රහ කළ හැකි වූ විට රූප කර්මස්ථාන වගුවල ලියා දක්වා ඇති ආකාරයට රූප ධර්මයන් සම්පූර්ණ වන ලෙස පරිග්‍රහ කරන්න. විසුද්ධි මාර්ගයේ 468 පිටුවේ ඒ අට කතාව හා ගැළපෙන ලෙස පොතේ 67 පිටුවේ වගු ලියා දක්වා ඇත. චක්කු ద్వාර රූප 54 චක්කු දසක කලාපය රූපාරම්මණයක් පැමිණ වැදීමට සුදුසු වූ චක්කු ප්‍රසාදය දසවෙනි කොට ඇත්තා වූ පැහැදිලි රූප කලාප කාය දසක කලාප පොට්ටබ් ආරම්මණයක් එනම් පඨවි තේජෝ වායෝ අභිමුඛව පැමිණි වැදීමට සුදුසු වූ කාය ප්‍රසාදය දසවෙනි කොට ඇත්තා වූ පැහැදිලි රූප කලාප භාව දසක කලාපය හෙවත් භාව රූපයේ දසවෙනි කොට ඇත්තා වූ අපහැදිලි රූප කලාප චිත්තජ අට්ඨමක කලාප හෙවත් හදේවත්තු පිහිට කොට ඇති සිතින් උපදිනා වූ ඕජාව අටවෙනි කොට ඇත්තා වූ අපහැදිලි රූප කලාප උතුජ අට්ඨමක කලාප හෙවත් රූප කලාපයක් තුල පිහිටා ඇති තේජෝ ධාතුව එනම් උතු හේතුවෙන් පහළවන්නා වූ ඕජාව අටවැනි කොට ඇත්තා වූ අපැහැදිලි රූප කලාප. ආහාරජ අට්ඨමක කලාප. හෙවත් ආහාර ඕජාවෙන් හටගත් ඕජාව අටවැනි කොට ඇත්තා වූ අපැහැදිලි රූප කලාප. සැලකිය යුතුයි මේ 54 ආකාර රූප මිටියට සසම්බාර චක්කෝයයි කියනු ලැබේ. ඒ තුල පිහිටි චක්කු ප්‍රසාදයට ප්‍රසාද චක්කු යන නම යෙදේ. පොතේ 68 පිටුව සෝත ద్వාර රූප 54 වගුව. සෝත දශක කලාපය හෙවත් ශබ්ද ආරම්මණයක් ආපාර්ථගතව පැමිණ වැදීමට සුදුසු වූ සෝත ප්‍රසාදය දසවෙනි කොට ඇත්තා වූ පැහැදිලි රූප කලාප. සැලකිය යුතුයි මේ 54 ආකාර වූ රූප ධර්මයන්ට සසම්බාර සෝතයයි කියනු ලැබේ. ඒ තුල පිහිටි සෝත ප්‍රසාදයට ප්‍රසාද සෝත යන නම යෙදේ. කාය දසක කලාප ආදී ඉතිරි පස් ආකාර රූප කලාපයන්හි තේරුම ইহත චක්කු ద్వාරහි කියන ලද ක්‍රමයට දත යුතුයි. පොතේ 69 වෙනි පිටුව ගාන ద్వාර රූප 54 වගුව ගාන දශක කලාපය හෙවත් ගන්ධාරම්මණයක් ආපాతගතව පැමිණ වැදීමට සුදුසු වූ ගාන ප්‍රසාදයේ දසවනි කොට ඇත්තා වූ පැහැදිලි රූප කලාප මේ 54 ආකාර වූ රූප ධර්මයන්ට සසම්බාර ගාණයයි කියනු ලැබේ. ඒ තුල පිහිටි ගාන ප්‍රසාදයට ප්‍රසාද ගාණ යන නම යෙදෙයි. පොතේ 70 පිටුව ජීවහා ద్వාර රූප 54 වගුව ජීවහා දසක කලාපය හෙවත් රසාරම්මණයක් ආපాతගතව හෙවත් අභිමුඛව පැමිණ වැදීමට සුදුසු වූ ජීවහා ප්‍රසාදයේ දසවෙනි කොට ඇත්තා වූ පැහැදිලි රූප කලාප මේ 54 ආකාර රූප ධර්මයන්ට කලින් මෙන් සසම්බාර ජීවහායයි ඒ පරයායෙන් කියනු ලැබේ. ඒ තුල ඇති ජීවහා ප්‍රසාදයට ප්‍රසාද ජීවහා යන නමය දෙයි. පොතේ 71 පිටුව කාය ద్వාර රූප 44 වගුව. සැලකිය යුතුයි. මේ 44 ආකාර රූප ධර්මයන්ට සසම්බාර කායයයි කියනු ලැබේ. ඒ තුල ඇති කාය ප්‍රසාදයට ප්‍රසාද කාය යන නමය දෙයි. ධාතු කර්මස්ථාන විස්තර ක්‍රමෙහිලා දක්වන 42 කොටස් යනු මේ කාය ద్వාරයේ එනම් ශරීරයේ පිහිටා ඇති රූප ධර්මයන්ම නැවතත් 42ක් වූ ආකාරයන්ට බෙදා වෙන්කොට භාවනා කිරීමක් වන්නේය. ඒ නිසා ධාතු කර්මස්ථාන විස්තර ක්‍රමය අනුව ඇතම් කොටාසයන්හි පිහිටා ඇති රූප ධර්මයන් ගණන් කොට දැක්වීමේදී 44යයි ගැනේ. නම් එය ইহත දැක් වූ 44 ආකාර රූපයෙන්ම අදහස් කරන්නේ යයි සලකා ගත යුතුය. පොතේ 72 පිටුව මනෝද්වාර හෙවත් හදවත රූප 54 වගුව. හදේ දශක කලාප හෙවත් මනෝ ධාතු, මනෝ විඥාන ධාතු යන සිතෙහි අසුර ලැබ පහළවන්නා වූ හදේවත් රූපයේ දසවෙනි කොට ඇත්තා වූ අපහැදිලි රූප කලාපයි. මේ 54 ආකාර රූප ධර්ම සසම්බාර හදයයි කියනු ලැබේ. ඒ තුල හදේ රූපයට හදේ වත්තු යන නම යෙදෙයි. මනෝද්වාරය යනු මෙහිදී අට්ඨකථාචාර්යයන් වහන්සේ වනාහි හෘදයට මනෝද්වාරයයි විවහාර කරති. විසුද්ධි මාර්ගයේ 468 පිටුවේ මෙලෙස වූ අට්ඨකථා විවහාරයට යොදමින් ඉදිරියට මනෝද්වාරය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දක්වන්නෙමු. සංයුක්ත නිකාය අට කතාව 3 4 පිටුව බුරුමේ මහා ටීකාව 2 410 පිටුව ඉහත සඳහන් අට කතා ටීකා විස්තර වලට අනුව භවාංගයටද මනෝද්වාරයයි කියනු ලැබේ මනෝද්වාරා වජ්ජන හා සමග යෙදෙන භවාංගයටද මනෝද්වාරයයි කියනු ලැබේ හදේ වත්තුවටද ධනෝපචාර වශයෙන් මනෝද්වාරයයි කියනු ලැබේ. දානෝපචාර භවාංගයේ හෙවත් ආවර්ජනයේ සමග වූ භවාංගය හදය වත්තුවම පිහිටකොට ඇසුරුකොට පහළවන්නේය. නිෂ්වය ලබන්නා වූ භවාංගයේ නැතිනම් නිෂ්වය ලබන්නා වූ ආවර්ජනය හා සමග යෙදෙන භවාංගයේ රූපයක් ලෙසට නිෂ්වය දෙන්නා වූ හදේ වත්තුවට දානෝපචාර වශයෙන් මනෝද්වාරයයි කියනු ලැබේ. ජීවිත නවක කලාප ඉහත සඳහන් රූප කර්මස්ථාන වගුවල ජීවිත නවක කලාපයේ ඇතුළත් නොකරන ලදී. එහෙත් විසුද්ධි මාර්ගය 442 පිටුවේහි තේජෝ කොට්ටාසය හා වායෝ කොට්ටාසෙහි ජීවිත නවක කලාප දක්වා ඇත. පින්වත් ඔබට එම ජීවිත නවක කලාපයේ අඩංගු කොට සමස්තයක් ලෙස ගෙනද භාවනා වශයෙන් වැඩි හැක්කේය. විශේෂයෙන් තේජෝ කොට්ටාස වායෝ කොට්ටාසයන්හි නොවරදවාම එලෙස පරිග්‍රහ කර භාවනා කළ යුතු වන්නේය. එම තේජෝ වායෝ කොට්ටාසයන් වනාහි ශරීරය පුරාම දිග සරස පිහිටා ඇති කොට්ටාසයන් වන්නාහ. ෂඩ් ඉන්ද්‍රියන්හි රූප කලාප විග්‍රහය රූප පරිග්‍රහ ක්‍රම කාය ප්‍රසාද අඩංගු කාය දසක කලාපයන් ෂඩ් ඉන්ද්‍රියන්හි සෑම තන පැතිර පවතින්නේය භාව රූප අඩංගු භාව දසක කලාපයෝද ෂඩ් ඉන්ද්‍රියන්හි සෑම තන පැතිර පවතින්නේය චක්කු ප්‍රසාදය කාය ප්‍රසාදය ආදී ප්‍රසාද පැහැදිලි රූප අඩංගු ඇති චක්කු දසක කලාප, කාය දසක කලාප ආදී ඒ ඒ රූප කලාපයන් වනාහි හාල් පිටිහා කහකුඩු සමව මිශ්‍ර කොට ඇතිසේ චක්කු ආදී ෂඩ්ඩීන්ද්‍රයන්හි එකට මිශ්‍ර වී පවතින්නේය. චක්කු දසක කලාපයන් ඇසෙහි පමණක්ම පිහිටා ඇත. සෝත දසක කලාපයන් කනේ පමණක් පිහිටන්නේය. ගාන දසක කලාපයන් නාසයේ පමණක් පිහිටයි. ජීවහා දසක කලාපයන් දිවේ පමණක්ම පිහිටයි. හදය දසක කලාපයන් හෘදයේ පමණක්ම පිහිටා ඇත. කාය දසක කලාප හා භාව දසක කලාපයන් ඇස්කන් නාස දිව ශරීරය හදය යන සෑම තැනම පිහිටයි. පැතිරේ පවතී. එම නිසා ඇසෙහි චක්කු දසක කලාප කාය දසක කලාපයයි පැහැදිලි රූප කලාප දෙවර්ගයක් කි. කනේ සෝත දසක කලාප, කාය දසක කලාපයයි පැහැදිලි රූප කලාප දෙවර්ගයක්. නාසයේ ගාන දසක කලාප, කාය දසක කලාපයයි පැහැදිලි රූප කලාප දෙවර්ගයක්. දිවෙහි ජීවහා දසක කලාප, කාය දසක කලාපයයි පැහැදිලි රූප කලාප දෙවර්ගයක්. ශරීරයේ කාය දසක කලාපයයි පැහැදිලි රූප කලාප එක් වර්ගයක්. හෘදයේ කාය දසක කලාපයයි පැහැදිලි රූප කලාප එක් වර්ගයක් වශයෙන් විවිධව පවතින්නේය. ඇස් කන් නාස් දිව යන තැනෙහි පැහැදිලි රූප කලාප හෙවත් ප්‍රසාද රූප දෙවර්ගයක් ඇති බැවින් එම ප්‍රසාද රූප හෙවත් පැහැදිලි රූප ඥාණයෙන් පරිච්ඡේද වශයෙන් බැලීම කළ යුතුය. යෝගාවචර පුද්ගලයාට මේ අවධියේදී වනාහි පැහැදිලි රූප කලාප අංශු මාර්ගයෙන් පමණක් දැක ගැනීම හමු වීම වන්නේය. චක්කු ප්‍රසාද ලක්ෂණ විසුද්ධි මාර්ගය 332 පිටුවෙන් රූප අරමුණ අභිමුඛව පැමිණ වැදීමට සුදුසු වූ සතර මහා ධාතුන්හි පැහැදිලි බව ස්වභාව ලක්ෂණේ කොට ඇති රූප ධර්මය චක්කු නම් වෙයි. වෙනත් ලෙසකට රූපාරම්මණයක් ආපాతගත වී පැමිණ වැදීමන සුදුසු මහා භූත ධාතුන්හි පැහැදිලි වූ ස්වභාවය චක්කු ප්‍රසාදය නම් වෙයි. කාය ප්‍රසාද ලක්ෂණ විසුද්ධි මාර්ගය 332 පිටුව පොට්ටබ්බාරම්මන පඨවි තේජෝ වායෝ වැදීමට සුදුසු වූ සතර මහා භූත ධාතුන්ගේ පැහැදිලි බව ස්වභාව ලක්ෂණේ කොට ඇති ධර්මය කාය ප්‍රසාද නම් වෙයි. වෙනත් ආකාරයෙන් දක්වතොත් පොට්ටබ්බාරම්මන වැදීමට සුදුසු සතර මහා භූත ධාතුන්හි පැහැදිලි බව නම් වූ ස්වභාව ලක්ෂණය කාය ප්‍රසාද නම් වෙයි. මේ පැහැදිලි කිරීමට අනුව චක්කු ප්‍රසාදය වනාහි රූපාරම්මන වැදීමට සුදුසු ප්‍රසාදය වන අතර කාය ප්‍රසාදය වනාහි පොට්ටබ්බාරම්මන වැදීමට සුදුසු වූ ප්‍රසාදයක් වෙයි. ඇසෙහි චක්කු ප්‍රසාදේ අඩංගු චක්කු දසක කලාප හා කාය ප්‍රසාදේ අඩංගු කාය දසක කලාප යන කලාප දෙවර්ගය සම ලෙස මිශ්‍රව පිහිටා ඇත්තේය. කුමන ප්‍රසාදයක් චක්කු ප්‍රසාදය වන්නේද? කුමන ප්‍රසාදයක් කාය ප්‍රසාදය වන්නේද? කුමන රූප කලාපයක් චක්කු දසක කලාපයක් වන්නේද? කුමන රූප කලාපයක් කාය දසක කලාපයක් වන්නේද? යන්න අභිමුඛ වී පැමිණෙන අරමුණ හා ගැළපීමෙන් වෙන්කොට ගත යුතු වන්නේය. නමුත් මෙම ප්‍රසාදයන් වනාහි කලාපීය සතර මහා ධාතුන්හි පැහැදිලි බව නම් වූ ස්වභාවය වන නිසා මෙලෙස නිශ්‍රය ලබා දෙන කලාපීය මහා ධාතු පෙරාතුව නැවත නැවතත් පරිග්‍රහ කොට තිබීමද විශේෂයෙන් අවශ්‍ය වන්නේය. චක්කු ප්‍රසාදය චක්කු ප්‍රසාදය පරිග්‍රහ කරමින් භාවනා කිරීම සඳහා ප්‍රථමයෙන් ඇසෙහි පිහිටා ඇති සතර මහා ධාතුන් පරිග්‍රහ කරමින් භාවනා කරන්න. රූප කලාපයන් දැකගත් විට පැහැදිලි රූපකලාප අංශුවක් අරමුණු කොට පරිග්‍රහ කරන්න. එම රූපකලාපයේ අඩංගු රූප ස්වභාව දසය අනුව දිගටම පරිග්‍රහ කරන්න. එම දසක තුල ප්‍රසාදය නම් වූ පැහැදිලි බව පරිග්‍රහ කරන්න. නැතිනම් බොහෝ පැහැදිලි රූප කලාපයන්හි පිහිටා ඇති උපවත් වූ ප්‍රසාද රූප පරිග්‍රහ කරන්න. එම ප්‍රසාදය සමීපයේ පිහිටා ඇති රූප කලාපයක අඩංගු ඇති රූපාරම්මණයක් නැතිනම් රූප කලාපයක අඩංගු වේ ඇති රූපාරම්මණය අරමුණු වශයෙන් ගන්න. ඉදින් එම රූපාරම්මණය එම ප්‍රසාදයට ආපాతගත වී වැදෙන බවක් ඇතනම් එම ප්‍රසාදයේ චක්කු ප්‍රසාදයේ වන්නේය. එම ප්‍රසාදයේ අඩංගු රූප කලාප චක්කු දසක කලාපයක්ම වන්නේය. චක්කු ප්‍රසාදය තුල පිහිටා ඇති රූප ධර්ම දස වර්ගය පරමාර්ථ තත්වයකට පිරිසිඳ දකින්නතාක් පරිග්‍රහ කරන්න. ඥානය මාර්ගයෙන් එකින් එක වෙන්වෙන් කොට ගන්න. ඉදින් එම රූපාරම්මණය එම ප්‍රසාදයට නොවදින්නේ නම් එම ප්‍රසාදය චක්කු ප්‍රසාදය නොවන්නේය. කාය ප්‍රසාදය විය හැකි වන්නේය. ඇසෙහි චක්කු ප්‍රසාදය හා කාය ප්‍රසාදය යන දෙකම පිහිටා තිබීම එයට හේතුවයි. කාය ප්‍රසාදයක්ද නැද්ද යන වග පහත සඳහන් ලෙසට පරීක්ෂා කර බලන්න. කාය ප්‍රසාදය පොට්ටබ්බාරම්මන එනම් පඨවි තේජෝ වායෝ ධාතු ආපාදගතව වැදීමට යෝග්‍ය වූ වැදීම පිළිගන්නා වූ පැහැදිලි රූපය කාය ප්‍රසාදය වන්නේය පළමුව ඇසෙහි පමණක් පිහිටා ඇති සතර මහා ධාතුන් ඥාණයෙන් දැකගත හැකිවන ලෙසට සාවධානව භාවනා කරන්න. රූප කලාප දැක ගන්නා විට පැහැදිලි රූප කලාප අංශුවක් නැතිනම් බොහොමයක් තුල පිහිටා ඇති පැහැදිලි බව පරිග්‍රහ කරන්න. එම රූප කලාපයේ ආසන්නයේම ඇති රූප කලාපයක පිහිටා ඇති නැතිනම් බොහෝ රූප කලාපයන්හි පිහිටා ඇති පඨවි තේජෝ වායෝ යන පොට්ටබ්බ ආරම්මණයන් වෙතට යොමුකොට අරමුණු කරන්න. පරිග්‍රහ කරන්න. අවධානයෙන් බලන්න. තද බව නම් වූ ස්වභාවය අවධානයෙන් බලන්න. ඉදින් එම පොට්ටබ්බ ධාතුව එම ප්‍රසාද රූපයට ආපాతගත වී වදින්නේද එම පොට්ටබ්බ ධාතු ආපాతගත වී වැදීම පිළිගන්නා එම ප්‍රසාද රූපය කාය ප්‍රසාදයක් වන්නේය. මේ කාය ප්‍රසාදයේ අඩංගු රූප කලාපය කාය දසක කලාපයක් වන්නේය. ඉදින් එම ප්‍රසාද රූපය පොට්ටබ්බ ආරම්මණයක ආපాతගත වී වැදීම බාර නොගනී නම් එම ප්‍රසාදය චක්කු ප්‍රසාදයක් වන්නේය. චක්කු ප්‍රසාදයක්ද නැද්ද යන්න ඊටා පැහැදිලි කල චක්කු ප්‍රසාදය පරීක්ෂා කරන ක්‍රමය අනුව පරීක්ෂා කර බලන්න. මෙලෙසින් පින්වත් ඔබ චක්කු ద్వාරයේහි එනම් ඇසෙහි චක්කු දසක කලාප හා කාය දසක කලාපයන් වෙන්වෙන් වශයෙන් භාවනා කළ හැකි වන්නේය. චක්කු දසක කලාපයන්හි පිහිටා ඇති දස ආකාර රූප ධර්මයන්ද කාය දසක කලාපයන්හි පිහිටා ඇති දස ආකාර රූප ධර්මයන් පරමාර්ථ පිරිසිදු දක්නාතෙක් භාවනා කරන්න. ඉදින් පින්වත් ඔබ ඇසෙහිම අපහැදලි රූප කලාපයන්හි ඇතුළත් භාව රූප ආදී භාව දසක කලාපයන්ද පරමාර්ථ පිරිසිදු දක්නාතෙක් දිගට පරිග්‍රහ කළ හැකි නම් ඇසෙහි චක්කු දසක කලාප කාය දසක කලාප භාව දසක කලාප යන මේවා පරිග්‍රහ කිරීම මෙතකින් හමාරය එම රූපකලාප තුන් ආකාරයන් අතීත භවයකදී කරන ලද අවිද්‍යා තණ්හා උපාදානයන්ගෙන් පිරිවරණ ලදුව කරන ලද සංස්කාර ස්කන්ධයේ හේතුවෙන් පහළ වූ කර්මජ රූපයෝ වන්නාහ චක්කු ద్వාරේහි කාය දසක කලාප භාව දසක කලාපයන් යන මේවා පරීක්ෂා කළ ක්‍රමයටම සෝත ద్వාරයන් ආදී ඉතිරි පංච ద్వාරයන්ද පරිග්‍රහ කරන්න සෝත ප්‍රසාදය විසුද්ධි මාර්ගයේ 332 පිටුවෙන් සද්දාරම්මණයක් ආපాతගතව වැදීමට යෝග්‍ය වූ සතර මහා ධාතුන්හි පැහැදිලි බව සතර මහා ධාතුන්හි උපවත් බවම සෝත ප්‍රසාදයයි කන තුල පිහිටා ඇති සතර මහා ධාතුන් ඥාණයෙන් දැක ගන්නා පරිදි පරිග්‍රහ කරන්න අවධානයෙන් බලන්න රූප කලාපයක් දැකගත් පසු එම රූප කලාපයක් තුළ පිහිටා ඇති උපවත් බව නැතිනම් බොහෝ රූප කලාපයන්හි පිහිටා ඇති පැහැදිලි බව පරිග්‍රහ කරන්න අරමුණු කරන්න හුස්ම ගැනීමේ ශබ්දය වැනි අජ්ජත් ශබ්දයක් වේවා බාහිර ශබ්දයක් වේවා මොනියම් හෝ ශබ්දයක් වෙතට සිත යොමා බලන්න ඉදින් එම ශබ්දය එම ප්‍රසාද රූපයට පැහැදිලි රූපයට ආපాతගත වී වදින්නේ නම් එම ශබ්දයන් ආපాతගත වී වැදීම පිළිගන්නා එම ප්‍රසාදය සෝත ප්‍රසාදය වන්නේය. එම ප්‍රසාද රූප ඇතුළත් රූපය කලාප වනාහි සෝත දසක කලාපයන් වන්නේය. එම රූප කලාපයන්හි පිහිටා ඇති දසාකාර රූප ධර්මයන් පරමාර්ථ පිරිසිඳ දක්නා තෙක්ම පරිග්‍රහ කරන්න. එකින් එක ඥාණයෙන් විභාග කර බලන්න. ඉදින් කනේ පිහිටා ඇති එම උපවත් බවට ශබ්දයක් ආපాతගතව වදින්නේ නැතිනම් එය පැහැදිලි රූපය හෙවත් ප්‍රසාද රූපය සෝත ප්‍රසාදය නොවි කාය ප්‍රසාදය විය හැකි වන්නේය. කාය ප්‍රසාදයක්ද නැද්ද යන්න පරීක්ෂා කිරීමට පොට්ටබ්බ ආරම්මණයන් උපයෝගී කරගෙන ඉහත විස්තර කළ ක්‍රමයට භාවනා කර බලන්න. කනෙහිද සෝත දසක කලාප, කාය දසක කලාප, භාව දසක කලාප යන කලාපයන්ද දිගට පරමාර්ථ පිරිසිදු දක්නා තරමට පරිග්‍රහ කරන්න. ඒවා කර්මජ රූප කලාපයන් වන්නාහ. ගාන ප්‍රසාදය විසුද්ධි මාර්ගය 302 පිටු 332 පිටුව ගන්ධාරම්මණයක් ආපాతගතව වැදීමට සුදුසු සතර මහා භූතයන්හි පැහැදිලි බව ගාන ප්‍රසාදය වන්නේය. කනෙහි සංවේදී කොටසෙහි සතර මහා ධාතුන් පෙනෙන ලෙසට භාවනා කරන්න. පරිග්‍රහ කරන්න. රූප කලාපයන් දැකගත් පසු පැහැදිලි රූප කලාපය තුළ පිහිටා ඇති පැහැදිලි බව නැතිනම් බොහෝ වූ පැහැදිලි රූප කලාපයන්හි පිහිටා ඇති පැහැදිලි බව පරිග්‍රහ කරන්න. ශරීරයේ කොතැනක හෝ පිහිටා ඇති රූප කලාපයක නැතිනම් බොහෝ රූප කලාපයන්හි පිහිටා ඇති ගන්ධාරම්මණයක් වෙතට සිත යොමුකොට අරමුණු කරන්න. ඉදින් එම ගන්ධාරම්මණය එම ප්‍රසාදයටම ආපාතගත වේ නම් එම ප්‍රසාදය ගාන ප්‍රසාදය වන්නේය. එම ගාන ප්‍රසාදය දසවැනි කොට ඇත්තා වූ රූප කලාපයන් ගාන දසක කලාපයක් වන්නේය. එම ගාන දශක කලාපයන් බෙදා වෙන්කොට පරමාර්ථ රූප 16 පරිග්‍රහ කරන්න. ඉදින් එම ප්‍රසාද රූපයට ගන්ධාරම්මණයක් ආපాతගත වී නොවදී නම් එම ප්‍රසාදය කාය ප්‍රසාදය විය හැක්කේය. කාය ප්‍රසාදයක්ද නැද්ද යන වග සහතික ලෙස දැන ගැනීමට පොට්ටබ්බාරම්මණයක් අරමුණු කොට ඉහත විස්තර කළ ලෙසට භාවනා කොට බලන්න. සාර්ථක වූ විට නාසයේ ගාන දශක කලාප, කාය දශක කලාප, භාව දශක කලාප යන කලාපයන් පරමාර්ථ පිරිසිඳ දක්නාතෙක් පරිග්‍රහ කරන්න. මේවා කර්මජ රූපයෝය. ජීවහා ප්‍රසාදය විසුද්ධි මාර්ගය 332 පිටුවෙන් රසාරම්මණයක් අභිමුඛ වැදීමට යෝග්‍ය වූ සතර මහා ධාතුන්ගේ පැහැදිලි බව සතර මහා භූත ධාතුන්ගේ හුදු පැහැදිලි බවම ජීවහා ප්‍රසාදය නම් වෙයි. දිවෙහි පිහිටා ඇති සතර මහා ධාතුන් පරිග්‍රහ කරන්න. අවධාරණය කොට භාවනා කරන්න. රූප කලාප අංශු දැකගත් විට පැහැදිලි රූප කලාපයක් තුල පිහිටා ඇති එසේ නැතිනම් පැහැදිලි රූප කලාප බොහොමයක් තුල පිහිටා ඇති ප්‍රසාදය පරිග්‍රහ කරන්න. සමීපව ඇති රූප කලාපයක් තුළ පිහිටා ඇති නැතිනම් රූප කලාප බොහොමයක් තුළ පිහිටා ඇති රස ආරම්මණයක් වෙත සිත යොමුකොට අරමුණු කරන්න. ඉදින් එම රස ආරම්මණය එම ප්‍රසාද රූපයටම ආපాతගත වී වදින විට රස ආරම්මණයන්ගේ වැදීම පිළිගන්නා වූ එම ප්‍රසාද රූපය ජීවහා ප්‍රසාදය වන්නේය. එම ජීවහා ප්‍රසාදය දසවෙනි කොට ඇත්තා වූ රූප කලාපය ජීවහා දසක කලාපය වන්නේය. එම රූප කලාපය පරමාර්ථ පිරිසිඳන තෙක් විභාග කරමින් දසාකාර පරමාර්ථ රූප ධර්මයන් පරිග්‍රහ කරන්න. ඉදින් එම රසාරම්මණය එම ප්‍රසාද රූපේහි අභිමුඛ වී නොවදී නම් එම ප්‍රසාද රූප කාය ප්‍රසාදය විය හැකි වන්නේය. කාය ප්‍රසාදයක්ද නැද්ද යන්න නිශ්චිත වීම සඳහා කලින් මෙන් එම ප්‍රසාද රූපය සමීප ස්ථානයක පිහිටා ඇති රූප කලාපයක් නැත්නම් රූප කලාප බොහොමයක පොට්ටබ්බ ආරම්මණයක් වෙත යොමු කොට සිතින් අරමුණු කොට පරීක්ෂා කර බලන්න. කාය ප්‍රසාදයද නැද්ද යන්න එවිට දැනගත හැකි වන්නේය. විශ්වාස වූ විට දිවෙහි ජීවහා දසක කලාප, කාය දසක කලාප, භාව දසක කලාප යන කර්මජ රූප කලාප තුන් ආකාරයන්හි පිහිටා ඇති පරමාර්ථ රූප ධර්ම 16 පරිග්‍රහ කරන්න. කාය විභාගය කාය ద్వාරයේහි කාය දසක කලාප භාව දසක කලාපයයි කර්මජ රූප කලාප දෙවර්ගයක් පමණක් ඇත. මානසිකාර්යය පවත්වන ක්‍රමය වනාහි ප්‍රකටය. හැපීම දැනෙන ස්ථානයන්හි කාය දසක කලාපය පමණක් පවතිනාහ. එලෙසටම භාව දසක කලාපයන්ද ඇස කන නාසය දිව ශරීරය හෘදය යන ෂඩ් ස්ථානයන්හි දිග සරස පිහිටා ඇත්තේය. බොහෝ දෙනා දැනගෙන සිටින භාව රූපයන් හා සම නොවන්නේය. මෙම භාව රූපය තෙමේ මොහු වනාහි පුරුෂය කියයි ප්‍රකට කරන නිසා මෝතමෝ වනාහි ස්ත්‍රියක් යයි ප්‍රකට කරන නිසා පුරුෂයන් හා ස්ත්‍රීන් බෙදා වෙන් කරගත හැකි රූප වන්නේය. භාව රූපේ චක්කු විඥානෙය ධර්මයක් යයි කිව නොහැකිය. මේ භාව රූපයන් නිසාම පුරුෂයන්ගේ ස්වરૂප සටහන ඉරියව් ස්ත්‍රීන්ගේ ස්වરૂප සටහන ඉරියව් යනාදිය දැනගැනීමට හැකියවීම පමණක් එයින් ගම්‍ය වෙයි. එම භාව රූපයන් මානසිකාරයට හසු කර ගැනීමේදී පිරිමි යෝගීන් විසින් වනාහි ජීවිත රූප අඩංගු අපැහැදිලි රූප සමහරක පුරුෂ භාව රූපයන් සඳහා සොයා බලන විට ගොරෝසු වූ පුරුෂ හැසිරීම ඇති යමක් දැකගත හැකි වනු ඇත. මේ සලකනු නිසා පුරුෂයෙකු වන්නේ යයි වටහා ගත හැක. නමුත් මෙම ගොරෝසු හැසිරීම ඉරියව් ස්වභාවය පඨවි ධාතුවේහි ගොරෝසු තද බව යන සමාන නොවන බව බොහෝ දෙනෙකුට වටහාගත හැක්කේය. එලෙසටම කාන්තා යෝගීන්ද තමාගේ අධ්‍යාත්මික సంతානෙහි ජීවිත රූපවල අඩංගු අපැහැදිලි ඇතම් රූපයන්හි ඉති භාව රූපයන් සඳහා සොයා බලන විට මෘදු කර්මඤ්‍ය වූ ස්වභාවයක් දැකගත හැක්කේය. එම සල්කරු නිසා කාන්තාවක් වන්නේ යයි වටහාගත හැක්කේය. නමුත් එම මෘදු කර්මන්න ස්වභාවය පටවි ධාතුවේහි මෘදු සිනිදු බව හා සමාන නොවන බව වටහා ගත හැක්කේය. භාව රූපයන් සඳහා ෂඩ් ඉන්ද්‍රියන් අනුවම භාවනා කරන්න. මනෝද්වාර හදය වත්තු විසුද්ධි මාර්ගය 334 පිටුව මනෝ ධාතු නම් වූ භවාංග මනෝ ප්‍රසාදය හා මනෝවිඤ්ඤාණ ධාතු නම් වූ පංච විඤ්ඤාණය හැර මනෝවිඤ්ඤාණ සිත්වලට ආධාරක ස්ථානය වන රූපය හදය වත්තු රූපයයි. මෙය මනෝ ධාතු මනෝ විඤ්ඤාණ ධාතුන්ට නිශ්‍රය වන්නා වූ රූපය වෙයි. භාවනා ක්‍රමය පපු කුහරය තුල පිහිටා ඇති සතර මහා ධාතුන් ප්‍රථමයෙන් පරිග්‍රහ කරන්න. රූප කලාප අංශු දැකගත් විට භවාංග මනෝප්‍රසාදය පරිග්‍රහ කරන්න. සමත කොට්ටාසේදී දැක් වූ ලෙස භවාංග මනෝප්‍රසාදය පරිග්‍රහ කළ හැකි වූ යෝගාවචරයෙකුට මෙහිදී භවාංග මනෝප්‍රසාදය නැවත වරක් පරිග්‍රහ කිරීම දුෂ්කර නොවේ. මෙම භවාංග මනෝප්‍රසාදයටම භාවනාසිත යොමුකොට තමාගේ ඇඟිල්ලක් සොලවා බලන්න. සොලවනු කැමැති, නවනු කැමැති සිත එනම් සොලවන සිත, නවන සිත දැක ගන්නා ලෙස ඉදිරියට මානසිකාර්යය පවත්වන්න. සිත පරිග්‍රහ කළ විට එම සිතෙහි නිශ්වේය ස්ථානය වන්නා වූ හදේවත්තු රූපය දිගට පරිග්‍රහ කර බලන්න. සාර්ථක විය හැක්කේය. ඉදින් සාර්ථක වී නම් භවාංග මනෝ ප්‍රසාදයේ සමග සොලවන නවනු කැමැති සිත අඩංගු මනෝවිඤ්ඤාණ ධාතු යන සියල්ල මෙම හදයවත්තු රූපයෙන්ම නිශ්්‍රය ලබා පහළවන ආකාරය වැටහි යන ලෙසට දිගට මානසිකාර්ය පවත්වන්න. මෙම හදයවත්තු රූපය ඉහත සඳහන් මනෝ ධාතු, මනෝ විඥාන ධාතු යනාදීන් සමග එකට සම්බන්ධව පහළවන ස්වභාවය ඇත්තේය යන අදහස වෙයි. හදයවත්තුව නැති තැන මෙම විඥානයන් පහළ විය නොහැකි බව සම්බන්ධතාවයයි. එම හදය වත්තුහි අඩංගු වන රූප කලාපයන් හදය දශක කලාප වන්නේය. මෙම හදය දශක කලාප විච්ඡේදනය කොට දසාකාර පරමාර්ථ ධර්මයන් පරිග්‍රහ කරන්න. මෙහිදී සොලවනු නවනු කැමති සිත් ආදී සිත් මුලින්ම පරිග්‍රහ කිරීම සිතෙහි ස්ථානය වන හදයවත්තු රූපය නියම ලෙසටම වටහා ගැනීම සඳහාය. සමහර යෝගීන්ට වනාහි බවාංග මනෝප්‍රසාදය පරිග්‍රහ කරමින් එම බවාංග මනෝප්‍රසාදය පිහිට කරගන්නා හදේවත්තු රූපයද පහසුවෙන්ම පරිග්‍රහ කළ හැකි වෙති. හදේ දස්ක කලාපයන් පරමාර්ථයන් පිරිසිඳ තෙක් පිරිසිඳින තෙක් රූප ධර්මයන් පරිග්‍රහ කළ පසු පපු කුහරය තුල ඇති කාය දසක කලාප හා භාව දසක කලාපයන් විශ්ලේෂණය කළ විට ඒවායේ පරමාර්ථ රූප ධර්මයන් පරිග්‍රහ කරන්න. මෙලෙස පපු කුහරයේ හදය දසක, කාය දසක, භාව දසක යනුවෙන් කර්මජ රූප කලාප තුන් ආකාරයක් ඇත්තේය. භවාංග මනෝ ප්‍රසාදය හා කාය ප්‍රසාදය පපු කුහරය තුල පැහැදිලි රූප එනම් ප්‍රසාද රූප දෙවර්ගයක් ඇත. අංගුත්තර නිකාය 1 18 පිටුවේ පබස්සර මිදං භික්ඛවේ චිත්තං යන දේශනාවට අනුව හදය වත්තු පිහිටකොට එය තම නිවහන කරගන්නා වූ බවාංග සිතද ප්‍රභාෂ්වරවම පිහිටන්නේය. ප්‍රභාෂ්වරව දිදුලමින් පවතී. මෙය පළූපචාර කතාවකි. මූල ටීකාව 1 125 පිටුවේ සඳහන් වන සබාවෝ වායං චිත්තස්ස පණ්ඩරතා හදේවත්ව පිහිට කොට ඇත්තා වූ සිත් සියල්ලමද පැහැදිලි සුදු වර්ණයෙන්ම වන්නේය. අකුසල චෛතසිකයන් නිසාම නැත්නම් එම අකුසල චෛතසික හේතුවෙන්ම අපිරිසිදු වන්නේ යයි කියනු ලැබේ. මේ දේශනාවට අනුව පපු කුහරේ පිහිටා ඇති ප්‍රභාස්වර දිදුලන ආලෝකය පහළ කළ හැකි බවාංග මනෝද්වාරයේද ඇත්තේය. පැහැදිලි නාම ධාතුවයි ඒ. හැපීම දැනගත හැකි කාය විඥාන සිත පිහිටන්නා වූ කාය ප්‍රසාදයේද ඇත්තේය. එනම් රූප ප්‍රසාදයයි. කාය ප්‍රසාදයේ රූප කලාප අංශු වශයෙන් පිහිටන්නේය. පැහැදිලි රූප කලාපයන්හි අඩංගු වන්නේය. භවාංග මනෝ ප්‍රසාදය අපැහැදිලි හදේවත්තු රූපයේ පිහිට කොට සිටින පැහැදිලි ධාතු වර්ගයක් වන්නේය. රූප කලාප අංශු නොවන්නේය. භවාංග මනෝප්‍රසාදයේ හෙවත් මනෝද්වාරය වනාහි පැහැදිලි එකකි. මෙම මනෝද්වාරයට නිශ්‍රය වන හදේවත් රූපය අපැහැදිලි රූපයකි. කාය ප්‍රසාදයේ අඩංගු වන්නා වූ කාය දසක කලාපයන් හෘදේ දිග සරස පුරා පිහිටා ඇත්තේය. භවාංග මනෝප්‍රසාදයේ අංශු වශයෙන් හාත්පස සෑම තැනම පිහිටා ඇත්තේය. සැලකිය යුතු කරුණක් මෙලෙස ෂඩ්්වාරයන්හි පිහිටා ඇති කර්මජ රූපයන් මත මානසිකාර්ය පවත්වන්නේ ප්‍රසාදයන්හි පිහිටා ඇති සතර මහා ධාතුන් පරිග්‍රහ කිරීම කන නාසය දිව කය හෘදය යන ස්ථානවල පිහිටා ඇති සතර මහා ධාතුන් පරිග්‍රහ කිරීම ලියා දක්වන ලදී එලෙස ලියා පැහැදිලි කරන ලද්ද ඥානය තියුණු නැති පුද්ගලයන් සඳහා බව සිත්හි තබා ගනු මැනවි. ඥානය තියුණු පින්වතුන් වනාහි ශරීරය සමස්තයක් ලෙසගෙන සතර මහා ධාතුන් වශයෙන් මානසිකාරය පවත්වන විට මුළු ශරීරය එක ඝණයක් ලෙස නොදක රූප කලාපයේ අංශු වශයෙන්ම දැකගන්නේය. තවදුරටත් ෂඩ් ඉන්ද්‍රියන් හිද පැහැදිලි නොපැහැදිලි රූප කලාපයන්හි සතර මහා ධාතුන් පරමාර්ථ පිරිසිඳන තෙක් පරිග්‍රහ කළ හැක්කේය. එම අවස්ථාවෙහි එම පින්වතුන් ඇස අරමුණු කළද ඇස් ගෝලය නොදැක රූප කලාප අංශු පමණක්ම දකිමින් සිටින්නේය. එලෙස රූප කලාප අංශු පමණක් දකින්නා වූ පින්වතුන් ඇස් ගෝලය තවදුරටත් සොයමින් එහි පිහිටා ඇති සතර මහා ධාතුන් නැවත පරිග්‍රහ කිරීම අවශ්‍ය නැත. ඇස් ගෝලය තුල රූප කලාපයන් පහසුවෙන් දැක ගන්නා පින්වතා එම රූප කලාපයන්හි අඩංගු චක්කු දසක කලාප, කාය දසක කලාප, භාව දසක කලාප, පරමාර්ථ පිරිසිඳ දක්නාතෙක් බෙදමින් පරිග්‍රහ කළ යුතුය. කන, නාසය, දිව, හෘදය යන ආදීන්ගේද මෙලෙසටම අවබෝධ කරගන්න. ඉතිරි චිත්තජ උතුජ ආහාරජ අට්ටමක කලාපයන් දිගට පරිග්‍රහ කරමින් භාවනා කරන විටද එලෙසටම අවබෝධ කරගන්න. ෂඩ් ස්ථානයන්හි පිහිටා ඇති කර්මජ රූපයන් භවයක් පහළ සඳහා ආරම්භය ලබා දෙන රූප ධර්මයෝය. සමහර කර්මජ රූපයන් පටිසන්ධි විඥානය සමගම උපදින්නේය. අතීතයේ රැස් කරන ලද කර්ම හේතුවල ශක්තිය නොනිම් තාක්කල් භව සංසාරේ උපදින මැරෙන වාර ගණනක් වශයෙන් ඉදිරිය හා පසුපස සම්බන්ධ කරමින් මේවා නැවත නැවතත් පහළවන්නාහ. මෙම කර්මජ රූපයන් ෂඩින්ද්‍රයන්හි සාර්ථකව පරිග්‍රහ කරගත් පින්වත් ඔබ භාවනා කළ යුතු ඉතිරි චිත්තජ රූප, උතුජ රූප, ආහාරජ රූපයන් වර්ග වශයෙන් කොපමණ තිබේදයි කල්ැතිව දැනගත යුතු වන්නේය. එම නිසා රූප 28 වර්ග මෙතනින් පටා ලියා දක්වනු ලැබේ. 8 20 රූපයෝ රූප ධර්මයෝ භූත රූප, උපාදාය රූප යයි ප්‍රධාන වශයෙන් දෙආකාරයකි. අනිකුත් රූපයන්ට වඩා ස්වභාව ලක්ෂණ වශයෙන්ද ද්‍රව්‍යාත්මක වශයෙන්ද කැපී පෙනෙන්නා වූ ප්‍රකට වූ සතර මහා ධාතුන්ට භූත රූප එවත් මහා භූතයයි කියනු ලැබේ. සතර මහා භූතයන් නිෂ්ක්‍රීය කොට සිටින අනිකුත් 24 ආකාර රූපයෝ උපාදා රූපයයි කියනු ලැබේ. ඒවා මහා භූත හෙවත් සතර මහා ධාතුන් සුදු වීමට කහපාට වීමට රතු පාට වීමට යන ආදී වශයෙන් වර්ණ ගැන්වීම කරන වෙස් ගැන්වීම කරන රූපයෝ වන්නාහ. තවදුරටත් මෙම සතර මහා භූතයන්ට ධාතු යයිද කියනු ලැබේ. ස්වකීය ස්වභාවය වන්නා වූ දරන්නා වූ ස්වකීය ස්වභාවය අනුව ප්‍රකට වන ධර්මයට ධාතු යයි කියනු ලැබේ. පඨවි ධාතුව තද රළු බර මොලොක් සිනිදු සැහැල්ලු යනාදී තම ස්වභාවයන් දරයි. ආපෝ ධාතුව වැగిරෙන පිඬු කරන යන සොකීය ස්වභාවය දරයි. තේජෝ ධාතුව උණුසුම සිසිලස යන සොකීය ස්වභාවය දරයි. වායෝ ධාතුව සැලෙන දරන යන ස්වකීය ස්වභාවය දරයි. එම නිසා මේ හතරට ධාතු යයි කියනු ලැබේ. මහා භූත හෙවත් මහා ධාතු හතර පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ප්‍රසාද රූප හෙවත් පැහැදිලි රූප පහ චක්කු ප්‍රසාද හෙවත් ඇසෙහි පැහැදිලි බව, උපය සෝත ප්‍රසාද ගාන ප්‍රසාද, ජීවහා ප්‍රසාද, කාය ප්‍රසාද. 3. ගෝචර රූප හෙවත් ආරම්මන රූප 5. රූපාරම්මණය හෙවත් වර්ණ රූපය. ශබ්දාරම්මණය හෙවත් ශබ්දය. ගන්ධාරම්මණය හෙවත් සුගඳ දුගඳ. රසාරම්මණය හෙවත් රසය. පොට්ටබ්බාරම්මණය හෙවත් ස්පර්ශය හැපීම සැලකිය යුතුයි. පඨවි තේජෝ වායෝ යන මේ ධාතුන් තුනට පමණක් හැපීම ගැන දිය හැකි බැවින් පොට්ටබ්බ ධාතුයයි කියන නිසා එය ධාතු තුනක් ලෙස ගත් විට ගෝචර ආරම්මන හෙවත් ආරම්මන රූප හතක් වන්නේය. ගණන් ගන්නා ලද්ද නැවත ගණන් ගැනීම වැළැක්වීම සඳහා වූ අග්ගහිත ගගනහන ක්‍රමයට අනුව දැක්වතොත් රූප 28 ආකාරයක් වෙයි. එම ක්‍රමයට ගණන් ගන්නා විට මෙම ධාතුන් තුන හෙවත් පොට්ටබ්බ ආරම්මණය සතර මහා ධාතුන්හි ඇතුළත් කළ කල්හි ආරම්මන රූප වර්ග සියල්ල හතරකි. භාව රූප දෙක. ඉත්ති භාව රූපය හෙවත් ස්ත්‍රී භාවය ඇති කරන රූප, පුරිස භාව රූපය හෙවත් පුරුෂ භාව ඇති කරන රූප. හදේ රූප 1 හදේ වත්තු රූපය හෙවත් මනෝ ධාතු මනෝ විඥාන ධාතු යන සිතට නිෂ්ක්‍රය දෙන රූපය හෘදය වස්තුව තුල ඇති රුධිරේ පිහිටා ඇත ජීවිත රූප 1 ජීවිතේන්ද්‍රය හෙවත් ජීවිතය පවත්වන රූපය ජීවිතය අනුපාලනය කරන ස්වභාවය මේ රූපය වනාහි කර්ම හේතු අනුව වන්නා වූ කර්මජ රූපයන්ට ඇතුළත් වන අතර කලාපීය කර්මජ රූපයන් අනුපාලනය කරන කර්මජ රූපයන්හි ජීවිතය වන්නේය. ආහාරජ රූප 1 කබලින්කාර ආහාර හෙවත් හපන ගිලින ආහාරයෙහි අඩංගු ඇති පෝෂ්‍ය සාරය ඕජාව සලකී යුතුය සම්මත ක්‍රමය අනුව මෙසේ කියන්නේ නමුදු කම්මජ, චිත්තජ, උතුජ, ආහාරජ රූප කලාපයක් පාසා ඕජා අඩංගු වන්නේමය. කම්මජ ඕජා, චිත්තජ ඕජා, උතුජ ඕජා, ආහාරජ ඕජායයි ඒ එක එක නම් කර ඇත. හපන ගිලින ආහාර ශරීර කූඩුව තුල පැතිර විහිදී යාමට කලින් උතුජ රූප කලාප මිටි වශයෙන්ම පවතී. මෙම රූප කලාපයන්හි ඇතුළත්ව ඇති ඕජාව ප්‍රදාන ණය නිදස්සන ණය යන ක්‍රමයන්ට අනුව කබලින්කාර ආහාරයයි කියා ඇත. විස්තර වශයෙන් ආහාරජ රූප භාවනා කරන ක්‍රමය තුල බලන්න. මේ 18 ආකාර රූපයන් තමාට සොකීය වන ස්වභාව ලක්ෂණ වෙන්වෙන්ව පවත්වන බැවින් ස්වභාව රූපයයිද අනිච්ච දුක්ඛ අනාත්ත ලක්ෂණ යන පොදු සාමාන්‍ය ලක්ෂණද ප්‍රකටව ඇති බැවින් සංලක්ෂණ රූපයයිද කම්ම චිත්ත උතු ආහාර යන අදාළ හේතුන්ගෙන් විය යුතු බැවින් නිෂ්පන්න රූපයයිද නියම ලෙසට වෙනස් වන නිෂ්පන්න රූප වන බැවින් රූප රූප යයිද අනිච්ච දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයන්ට භාජනය වන හේයින් විපස්සනා වශයෙන් භාවනා කළ හැකි හේයින් සම්මස්සන රූපයයිද කියනු ලැබේ. ඉතිරි රූප දස වර්ගයන් වනාහි මෙලෙස නොවි අස්වාභාව රූප අසලක්කන රූප අනිෂ්පන්න රූප අරූප රූප අසම්මස්සන රූප ලෙස නම් වන්නාහ. පරිච්ඡේද රූප 1 ආකාශ ධාතුව හෙවත් රූප කලාපයන් අතර පරතර පරිච්ඡේද රූප මෙනමින් හැඳින්වෙයි. රූප කලාපයන් එකින් එක නොපැටලෙවි යනු පිණිස වෙන්කොට දැක්විය හැකි රූප කලාපයන් අතර පරතරය අතර අවකාශ ධාතුව රූප කලාප වෙන්වෙන් කිරීමට හේතු වන බැවින් පරිච්ඡේද රූපයයි කියනු ලැබේ. මෙම ආකාශ ධාතුව නියම පරමාර්ථය නොවේ. රූප කලාප දෙකක් හෝ බොහොමයක් ඇති විට ඉබේ පහළවන ප්‍රඥප්තියක් පමණක් වන්නේය. විඤ්ඤාති රූප දෙක. කාය විඤ්ඤාති හෙවත් කයින් අදහස් ප්‍රකාශ වනසේ කරන හැසිරීම වචී විඤ්ඤාති හෙවත් මුකෙන් අදහස් ප්‍රකාශ කරන වාචසික හැසිරීම හෙවත් ශබ්ද භාෂා ශබ්ද ශාස්ත්‍ර වශයෙන් දැකගත හැකි වාචසික හැසිරීම 10 විකාර රූප 3 රූපස්ස ලහුතා එනම් චිත්තජ උතුජ ආහාරජ රූපයන්හි සැහැල්ලු බව රූපස්ස මුදුතා එම රූපයන්හි මෘදු බව රූපස්ස කම්මඤ්ඤතා එම රූප තුනේ කර්මඤ්ඤ භාවය හෙවත් විඤ්ඤාති රූප දෙවර්ගයට හා මේ රූප තුන් වර්ගයට විකාර රූපයයි ද කියනු ලැබේ විවිධ ආකාර වූ හැසිරීම් සහිත රූප යන මෙහි අදහසයි 11 ලක්ෂණ රූප 4 උපචය භවයක ආරම්භයේදී නිෂ්පන්න රූපයන්හි හටගැනීමේ ස්වභාවය ඉන්ද්‍රිය පරිපාකයේ දක්වාත් එක් භවයකදී පහළ විය හැකි තාක් රූප සම්පූර්ණ වීම වශයෙන් නිෂ්පන්න රූපයන්හි දියුණු වන ස්වરૂපය සන්තති එක් භවයකදී ඉන්ද්‍රිය පරිපාකයෙන් පසු නිෂ්පන්න රූපයන්හි පෙරහා පසු වශයෙන් සන්තතිය නොබිද නැවත නැවතත් පහළවන ස්වરૂපය සැලකිය යුතුය නිෂ්පන්න රූපයන්හි පහළවීම විනය්‍ය සත්වයන්ගේ ආජාසය අනුව මෙසේ දෙආකාරයක් වශයෙන් දේශනා කොට ඇති බව දත යුතුය. මේ උපචය සන්තති යන රූප දෙආකාරය වනාහි නිෂ්පන්න රූපයන් හිම පහළවීමේ ඉපදීමේ ස්වභාවයම වන්නේය. ජරතා නිෂ්පන්න රූපයන්හි මේරීම වයසට යාම හා දිරා යාමයි. නිෂ්පන්න රූපයන්හි තితి කාලය යයි කියනු ලැබේ. අනිච්චතා නිෂ්පන්න රූපයන්හි විනාශ වීමයි. නිෂ්පන්න රූපයන්හි භංගය යයිද කියනු ලැබේ. ආකාශ ධාතුව විකාර රූපයන් පස් ආකාරය ලක්ෂණ රූප හතර වර්ගය යන දස ආකාරයන් ත්‍රිලක්ෂණ වශයෙන් විපස්සනා භාවනා කිරීමට නුසුදුසු බැවින් අසම්ම සනුපග රූප හෙවත් අසම්මස්සන රූපයෝ නම් වන්නාහ. කම්ම චිත්ත උතු ආහාර යන හේතු ධර්මයන් නිසා පහළවන නිෂ්පන්න රූපයෝ නොවන බැවින් අනිෂ්පන්න රූපයෝ නම් වෙති. නියම රූපයෝ නොවන්නාහ. ඒවා තුල ආකාශ ධාතුව යන්න අන්තරා පරිච්ඡේදය පමණක්ම වන්නේය. මහා ටීකා 2 354 පිටුවෙන් අන්තර පරිච්ඡේද යන්න ඒ ඒ රූප කලාපයන්හි රූප කලාප එකක් තව රූප කලාපයක් හා මිශ්‍ර නොවීමට හේතු වන නිසා රූප කලාපයන් අතර පරතරයක් සැලසීමෙන් කලාප මායිම් වෙන් කිරීමයි. විඤ්ඤාති රූපය වනාහි හුදු කායික ක්‍රියා වාචසික ක්‍රියා ස්වභාවයෝම වන්නාහ නිෂ්පන්න රූපයන්හි කායික වාචසික ක්‍රියා ස්වභාවයන් වන්නාහ. ලක්කන රූපයෝද නිෂ්පන්න රූපයන්හි පහළවීම, පැවතීම, නැතිවීම යන ස්වභාවයන්ම වන්නාහ. විකාර රූප යන්නද චිත්තජ රූප, උතුජ රූප, ආහාරජ රූප රූපයන්හි විවිධාකාර හැසිරීම් ස්වභාවයෝය. මේ නිසාම නියම නිෂ්පන්න රූපයෝ නොවන්නෝය. එම නිසාද විපස්සනාවට නොනැගිය හැක්කාහ. එහෙත් පරමාර්ථ පිරිසිඳන තාක් පරිග්‍රහ කරන නාම රූප පරිච්ඡේද ඥාන අවස්ථාවෙහි දිට්ටි විසුද්ධි කොටසෙහිදී මේ දසාකාර රූපයන් එකට පරිග්‍රහ කිරීමට විසුද්ධි මග්ග 442 පිටුවේහිද ලක්ඛනාහාර නෙත්ති ක්‍රමයට මහා රාහුලෝවාද සූත්‍රය ආදී ඒ ඒ සූත්‍රයන් හිද විස්තර කොට ඇත. ආකාශ ධාතුව නොදකින්නේ නම් රූප කලාපයන් දැකිය නොහැක්කේය. රූප කලාප නොදැක්කේ නම් රූප කලාප එකක් තුල පිහිටා ඇති නියම පරමාර්ථ රූප පරිග්‍රහ කළ නොහැකිය. පරමාර්ථ ඥානය දිනු කර නොගෙන අනත්ත් ලක්කන අවබෝධයට ලං විය නොහැකිය. අනත්තතාවයේ තෙක් ඥානෙන් ළඟා නොඋනේ නම් නියම විපස්සනා ඥානයන් පහළ විය නොහැක්කේය. එම නිසා නාම රූපයන් පරිග්‍රහ කරන දිට්ටි විසුද්ධි වාරයේදී ආකාශ ධාතුව මානසිකාරයට හසු කර ගැනීමට අනුශාසනා කරන ලදී. රූප කලාප එක එකක් තුළ පිහිටා ඇති නියම පරමාර්ථ රූපයන් පරිග්‍රහ කරන විට එම නියම රූපයන්හි ඇතිවීම, පැවතීම, නැතිවීමද නොවර්ධින ලෙසට දකිමින් සිටින්නේය. එම නිසා මෙම ලක්ෂණ රූපයෝද පරිග්‍රහ කළ යුතුය. ඇතිවීම, පැවතීම, නැතිවීම වනාහි සංකත ධර්මයෝය. සංකත ලක්ෂණයෝය මේ සංකත ලක්ෂණයන් දුටු විටම මේ වනාහි සංකත ධර්මයකි මේ වනාහි සංකත ධර්මයකි යයි පෙර සංකත හා පසු සංකත වෙන්වෙන් කොට ගත හැකි වන්නේය සන්තති ගණය බිඳලිය හැක්කේය ගණය බිඳලූ කලෙහි උතුම් පරමාර්ථ ඥාණයට ලං වන්නේය පරමාර්ථ තෙක් ඥානයෙන් ලං වූ විට අනත්තතාවය තෙක් ඥානයෙන් ලං වුණා වන්නේය. අනත්තතාවය තෙක් ඥානයෙන් ලං වූ විටද ත්‍රිලක්ෂණයෙන් ප්‍රකට වන විටද නියම විපස්සනා ඥාන පහළ විය හැක්කේය. තවදුරටත් ඉරියාපත වශයෙන් අදාළ මානසිකාර ක්‍රමය සම්පජාඤ්‍ය වශයෙන් අදාළ මානසිකාර ක්‍රමය චිත්තජ උතුජ ආහාරජ රූප අනුව මානසිකාර ක්‍රමය පැවැත්වීමේදී විකාර රූපයන් පිළිබඳව වනාහි නොවරදින ලෙස දැක ගනු ඇත. ඒවාද නියම රූපයන්හි විවිධාකාර හැසිරීම් රූපවන නිසා මේ අවස්ථාවෙහිදීම එකතුව පරිග්‍රහ කිරීමට පාලි අට කතාවන්හි අනුශාසනා කොට ඇත්තේය. නමුත් මෙම අනිෂ්පන්න රූපයන් නිෂ්පන්න රූපයන්ගේ ආධාරයෙන් පහළ වූ අනිෂ්පන්න එනම් ස්වභාවය සිද්ධ නොවූ රූපයක් වන නිසා සම්මස්සන ඥාන උදයබ්බේ ඥාන ආදී විපස්සනා කොටසට ලං වූ අවස්ථාවන්හි මෙම අනිෂ්පන්න රූපයන් විපස්සනා වශයෙන් භාවනා නොකල යුතුයයි අනුශාසනා කොට ඇත්තේය. චිත්තජ රූප භාවනා කරන ක්‍රමය හදය වත්තු රූපය පරිග්‍රහ කළ හැකි පින්වත් ඔබට මෙම චිත්තජ රූප භාවනා කොටස පහසු වනු ඇත්තේය. හදය වත්තුව තුළ පිහිටා ඇති හදය වත්තුව ආධාර කොට පහළවන සිත් තුළින් පටිසන්ධි සිත බැහැර කළ විට භවය පුරාම පහළවන්නා වූ මනෝ ධාතු මනෝ විඥාන ධාතු යන නම ඇති සියලුම සිත්වලට චිත්තජ ඕජා අට්ඨමක රූපයන් පහළ කළ හැකි වන්නේමය. මෙම සිත් එක එකක් මගින් ඕජා අට්ඨමක රූපකලාප බොහොමයක් මුළු ශරීරයේ දිග සරස පහළ කළ හැක්කේය. භාවනා කරන ක්‍රමය වනාහි මනෝ ප්‍රසාදයට සිත යොමුකොට හදේ වස්තුව ආධාර කොට ඇත්තා වූ සිත මගින් රූප කලාපයන් අඛණ්ඩව පහළවන ආකාරය දැනගනු සඳහා භාවනා කරන්න. අප්‍රකට වන්නේ නම් මනෝ ප්‍රසාදයට සිත යොමුකොට අත ඇඟිල්ලක් නැවීම දිගහැරීම කොට බලන්න. නැවීමේ සිත දිගහැරීමේ සිත හේතු කොටගෙන රූප කලාප බොහොමයක් පහළවන ආකාරයත් ෂඩ් ඉන්ද්‍රියන්හි පැතිර පහළවන ආකාරයත් දැකගත හැකිවනසේ මානසිකාර්ය පවත්වන්න. තවමත් ප්‍රකට නැතිනම් ඇස් බෝල ටිකක් සොලවා බලන්න. ඇස් බෝලයේ පිහිටා ඇති ප්‍රදේශයේ චිත්තජ රූප බොහොමයක් පහළවන ආකාරය දැකගත හැකිවනු ඇත. ඉතිරි පංච ඉන්ද්‍රියන්ද එම ක්‍රමයටම පරීක්ෂා කර බලන්න. මෙම රූප කලාප වනාහි අපැහැදිලිය. විච්ඡේදනය කොට බලන කල රූප කලාප එක එකක් රූප ධර්ම ස්වභාව 8ක් ඇත්තේය. වගුව බලන්න. මෙම පරමාර්ථ රූපයන් ෂඩ් ඉන්ද්‍රියන්හි එකක් පාසා පිළිවෙලින් පරීක්ෂා කරන්න. උතුජ රූප භාවනා කරන ක්‍රමය විසුද්ධි මාර්ගය 463 පිටුවෙන් චක්කු දසක කලාප ආදී ෂඩ්ඉන්ද්‍රියන්හි පිහිටා ඇති කම්මජ කලාප, චිත්තජ කලාප, උතුජ කලාප, ආහාරජ කලාපයන් තුල පිහිටා ඇති තේජෝ ධාතුවට උතු යයි කියනු ලැබේ. මෙම උතු නම් වන තේජෝ ධාතුවට ඕජාව සමග අට වර්ගයක් වන උතුජ ඕජා අට්ඨමක රූප කලාප අලුතින් අලුතින් පහළ කරවිය හැකේය. උතු ගේ පුත්‍රයා වැනිය. එම උතුජ්ජ ඕජා අට්ටමක රූප කලාපයන් තුලද තේජෝ ධාතු හැවත් උතු අඩංගු වන්නේය. එම තේජෝ ධාතු හැවත් උතු වනාහි උතුජ ඕජා අට්ටමක රූප කලාප නැවතද අලුතින් අලුතින් පහළ කරන්නේය. එනම් උතුගේ මුනුබුරා වැනිය. මෙලෙසට කම්ම චිත්ත උතු ආහාර යන අදාළ හේතු ධර්මය මත පදනම් වී රූප කලාපයන් සුළු වශයෙන් හෝ විශාල වශයෙන් තව තවත් පහළ කළ හැක්කේය. කම්මජ තේජෝ ධාතු ඉදින් මෙම තේජෝ ධාතුන් චක්කු දසක කලාප වැනි කම්මජ රූප කලාපයන්හි පිහිටා ඇති තේජෝ ධාතු උතු වන්නේ නම් එම කම්මජ තේජෝ ධාතු එවත් උතු ඉහත දැක් වූ ලෙස සතර පස් වතාවක් උතුජ රූප කලාපයන්හි දිගට පහලට කරවයි. මෙසේ සිදුවීමේදී මෙම තේජෝ ධාතු උතු රූපයන් තිති කාලයටපත් වූ විටම පමණක් උතුජ ඕජා අට්ටමක අලුත් රූප කලාප පහල කළ හැකේය. රූපයන්හි ධර්මතාවයට අනුව තితి කාලයටපත් වූ විටම බලවත් වන බැවින් මෙහිදී හතර පස් වතාවක් රූප කලාපයන් පහළ වීම දිගට සිදුවීම යනු එම රූප සම්තතියේ ජනන ශක්තියයි මෙහිලා අදහස් කෙරෙයි විසුද්ධි මාර්ගය 461 පිටුව මහා ටීකාව 2 401 පිටුව කම්මජ තේජෝ ධාතු කර්මයේ ප්‍රබල ආධාරය ඇති උතු චිත්තජ තේජෝ ධාතු උතු ධානසිත විපස්සනාසිත මග්ගසිත ඵලසිත යනාදී වූ උසස් සිතක බලවත් ආධාර ලබන උතු උතුජ තේජෝ ධාතු උතු සප්පාය සැපවන්නා වූ හොඳ ඍතුයෙන් ආධාර ලබන උතු ආහාරජ තේජෝ ධාතු උතු සාරය ඕජාව වැනි උතුම් පෝෂ්‍ය ආහාර ඕජාවෙන් ආධාර ලබන උතු යනාදී ලෙසට හොඳින් ආධාරය ලබාගත හැකි විට විසුද්ධි මාර්ගයේ 463 පිටුව ඍතුව වනාහි අවිඥානික අනුපාදින්නක පක්ෂයේ පිහිටා සිටියේද උතු සමුට්ටාන වන්නා වූ සම නොවූද බොහෝ වූද අනිකුත් ඕජා අට්ටමක රූප කලාපයන්හි පහළ කරවීම අනුව ඍතු සමුට්ටාන දිගට සිදුවන්නේ යයි සලකා ගත යුතුය. එහිලා අවිඥානික අනුපාදින්න පක්ෂයේ පිහිටා සිටියේද අජ්ජත්තික වශයෙන් පවණක් නොව බහිද්ධාව දක්වාද පහළවීම යනු මරණින් පසු කාලයේ මලමිනිය දක්වාම පහළවීමේ ස්වභාවයයි. බහිද්ධාව දක්වා පහළවීම යන්නෙන් සමත භාවනා සිත් විපස්සනා භාවනා සිත් වැනි වූ උසස් ප්‍රනීත සිත් හේතුවෙන් පහළ වූ චිත්තජ රූප කලාපයන්හි පිහිටා ඇති තේජෝ ධාතු උතු හේතුවෙන් පහළවන උතුජ ඕජා අට්ටමක රූපයෝ අජ්ජත්තේ පමණක් නොව බහිද්ධාව දක්වා සමත ආලෝක විපස්සනා ආලෝක වශයෙන් පහළවන ස්වභාවයම අදහස් කෙරෙයි. සලකිය යුතුය. මෙම උතුජ ඕජා අට්ටමක රූපයන් තුල ඕජාද අඩංගුව ඇත්තේය. එම ඕජාවටද වනාහි ආහාරජ ඕජාවෙහි ප්‍රත්‍ය ලබාගත් විට ඕජාව අටවෙනි කොට ඇති ඕජා අට්ටමක රූපයන් අලුතින් පහළ කළ හැක්කේය. මේ නිසා සාමාන්‍ය රූප කලාප එක එකක් තුල පිහිටා ඇති තේජෝ ධාතු උතුවද වනාහි ඕජා අට්ටමක රූපයන් පහළ කරන්නේය. ඕජාවද රූප පහළ කරන්නේ යයි යන්න කෙටියෙන් දත යුතුය. චිත්තජ තේජෝ ධාතු උතු හදය වත්තුවේ නිශ්වය ලැබ පහළවන උසස් සමත භාවනා සිත් විපස්සනා භාවනා සිත් හැර ප්‍රකෘති කාමසිත හේතුවෙන් පහළවන චිත්තජ ඕජා අට්ටමක රූපයන්හිද තේජෝ ධාතු උතු අඩංගුව ඇත. එම තේජෝ ධාතු උතුද උතුජ ඕජා අට්ටමක රූප කලාප අලුතින් අලුතින් පහළ කරවයි. චිත්තජ තේජෝ ධාතුෙහි උතු හි පුත්‍රයාය වැනිය මෙම නියම පුත්‍රයා වන උතුජ ඕජා අට්ටමක රූප කලාපයන්හි අඩංගු තේජෝ ධාතු උතු වනාහි අනෙකුත් උතුජ ඕජා අට්ටමක රූප කලාප අලුතින් පහල කරවන්නේය එම චිත්තජ තේජෝ ධාතු උතුහි මුනුපුරා වැනිය මෙම තම මුණුපුරාවන උතුජ ඕජා අට්ටමක රූපකලාපයන්හි ඇතුළත් තේජෝ ධාතු උතුජ වනාහි තවත් වෙනත් උතුජ ඕජා අට්ටමක රූපකලාප අලුතින් පහළ කරවන්නේය. මී මුණුපුරා වැනිය. මෙලෙස සිදුවන ක්‍රමයට අනුව දෙවරක් තුන් වරක් රූපකලාපයන් පහළ වීම දිගට කෙරෙයි. විසුද්ධි මාර්ගය 462 පරිකම්ම සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි යන සමත භාවනා සිත, විපස්සනා භාවනා සිත, මාර්ග සිත, ඵල සිත යන උසස් ප්‍රනීත සිත් නිසා පහළවන චිත්තජ රූපයන්හි ඇතුළත් වන තේජෝ ධාතු උතු වනාහි උතුජ ඕජා අට්ටමක රූප කලාප සන්තතිය අජ්ජත්තය පමණක් නොව බහිද්ධාව දක්වාම භාවනාසිතේ ඥානානුභාවයට සමානුපාතිකව බොහෝ හෝ ස්වල්ප වාර ගණනක් ඝටනාව පහළ කරවන්නේය. මහා ටීකාව 2403 පිටුවෙන්. උසස් වූ සමත භාවනාසිත විපස්සනා භාවනාසිත හා මහග්ගත ලෝකෝත්තර සිත ඊතා ප්‍රණීත සිත් වන්නේය. මෙම උසස් සිත් බොහෝ ශක්තිමත් වන්නේය. විශේෂයෙන් ධාන ජවනයක, ඵල ජවනයක පැය ගණනක්, දින ගණනක්ද පැවතිය හැකි ශක්තිය ඇත්තේය. මෙලෙස ශක්තිය අතින් ප්‍රබල විනාඩි බොහෝ ගණනක්, පැය බොහෝ ගණනක් අකණ්ඩව දිගට පවතින උසස් සිත් නිසා පහළ වූ චිත්තජ රූපයන්ද උසස් ප්‍රනීත චිත්තජ රූපයෝම වන්නාහ. මෙම චිත්තජ රූපයන් පැතිරීම අතින් විශාල බැවින් එම චිත්තජ රූපයන් තුල පිහිටන තේජෝ ධාතු උතු නිසා පහළවන රූපයෝ අජ්ජත් පමනක් නොව බහිද්දා දක්වාම ඝටනාව පවත්වමින් බොහෝ වාර ගණනක් නැවත නැවතත් පහළවන්නාහ මහා ටීකාව 2 428 429 පිටු බලන්න එලෙස පහළ කරවීමේදීද තේජෝ ධාතු උතු වනාහි රූපයන්හි තితి කාලයටපත් වූ පසුව සිදු කරන බව සලකා ගත යුතුය. සලකිය යුතුය. මෙම චිත්තජ තේජෝ ධාතුව උතු නිසා පහළවන උතුජ රූප කලාපවල අඩංගුව ඇති ඕජාවට වනාහි ආහාරජ ඕජාහි ප්‍රත්‍ය ලැබුණු විට ආහාරජ ඕජා අට්ඨමක රූපයෝ අජ්ජත්තේහිම පහල කරවිය හැකියයි දත යුතුය. ඉදිරියේ විස්තර වන ආහාරජ රූප කලාපයන්හිද තේජෝ ධාතු උතු අඩංගුව පවත්වන්නේමය. මෙම ආහාරජ තේජෝ ධාතු උතු චද රූපයන්හි තితి කාලයට පත් වූ විට අනෙකුත් උතුජ ඕජා අට්ටමක රූප පහළ කරවිය හැක්කේය. පුතෙකු ලැබුණාසේය. මහා ටීකාව දෙක 403 පිටුවෙන් මෙම ඕරස පුත්‍ර වූ උතුජ රූප කලාපයන්හි ඇතුළත් වන තේජෝ ධාතු උතු වනාහි අනිකුත් උතුජ ඕජා අට්ටමක රූපයන් පහළ කළ හැක්කේය. මොනුපරෙකු ලැබුණාසේය. මෙම ස්වකීය මොනුපුරා වූ උතුජ ඕජා අට්ඨමක රූප කලාප තුල ඇතුළත් තේජෝ ධාතු උතුද වනාහි අනිකුත් ඕජා අට්ඨමක රූපයන් පහල කරවන්නේය මේ මුණුපුරෙකු ලැබුණාසේය මේ ක්‍රමයට අනුව දස දොළොස් වතාවක් රූප කලාපයන් පහල කරවීම දිගට සිදුවේ නමුත් දිව්‍යමය ඕජා ආදී උසස් ආහාරජ ඕජාවන්ගෙන් ආධාරය ලබන්නේ නම් කාලය වශයෙන් ඊතා දීර්ඝ කාලයක්ද උතුජ ඕජා අට්ඨමක රූපකලාප ප්‍රමාණ වශයෙන් බොහොමයක්ද පහල කළ හැක්කේය. සලකිය යුතුය. එම උතුජ ඕජා අට්ඨමක රූපයන්හි ඇතුළත් ඕජාවද වනාහි ආහාරජ ඕජාවෙහි ආධාරය ලබන්නේ නම් අනෙකුත් ආහාරජ ඕජා අට්ඨමක රූපයන් බොහොමයක් රූපයන් තితి කාලයට පත් වූ විට අජ්ජත් సంతානයේ හිම පහල කරවන බව දත යුතුය. ආහාරජ රූප භාවනා කරන ක්‍රමය විසුද්ධි මාර්ගය 462 පිටුව මූල ටීකාව 3 190 පිටුව අනු ටීකාව 3 258 පිටුව කම්මජ රූප කලාප, චිත්තජ රූප කලාප, උතුජ රූප කලාප, ආහාරජ රූප කලාප යන රූප කලාප එක එකක්හි අඩංගුව ඇති ඕජාව ආහාර නම් වෙයි. එම චතු සමුට්ඨානික රූපයන්හි ඇතුළත් ඕජා එක එකක් ආහාර නම් වන නමුදු එම චතු සමුට්ඨාන ඕජා නම් වූ ආහාරය බත් පිණක් වැනි කෑම බීම අවුලුපත් ආදිය කැබලි කොටගෙන ඒවා ගිලීමෙන්ම ආහාර්ය රූප පහළ කිරීම මගින් ආහාර කෘත්‍ය සිදු කරන්නේය. මේ බත් පිඩක් වැනි කෑම බීම අවුලුපත් හා ශරීරයෙන් පිට බාහිර තනක පිහිටා ඇති සිටින තාක් මෙම චතු සමුට්ඨාන ඕජාව ආහාරජ රූප පහළ කිරීම නම් වූ ආහාර කෘත්‍ය කළ නොහැක්කේය. එම නිසා එයට ආහාරයෝයයි පමණක් දේශනා නොකොට ඒ වෙනුවට කබලින්කාරෝ ආහාරෝයයි ප ဋ ාණ පාළියේ ප ဋ ාණ 1 7 හි බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇතිසේක. ප ဋ ාණ ප්‍රකරණ අට කතා 2 286 පිටුවේ වෙනත් ආකාරයකට පිඬු නොකරන්නේ වී නමුදු එසේ කලාසේ හැපීම ගෙලීමට සුදුසු කෑම ආහාර ගුණය ඇති බැවින් එම ආහාරයේ උදව් ආධාර ලැබීමෙන්ම ආහාරජ රූපයන් පහළවීම නම් වූ ආහාර කෘත්‍ය කළ හැකි බැවින් එම කබලින්කාර ආහාර යන මේ නම එම චතුසමුට්ඨානික ඕජාවෙහි නම වෙයි මෙහි අදහස මෙයයි කබලින්කාර ආහාර යන මේ නම හැපිය යුතු ගිලිය යුතු කෑම නැමැති ස්ථානයේ ඇති වූ චතු සමුට්ටානික ඕජාව සඳහා වන්නේය මෙම චතු සමුට්ටානික ඕජාව නම් වූ ආහාරය කැබලිකොට ගිලිය යුතු ආහාරයේ පිහිටා ඇති බැවින් එම කබලින්කාර ආහාරය යන නම ආහාර ගුණය සහිත චතු සමුට්ටානික ඕජාවට සදෘශ කොට එයට ඨානෝපචාර වශයෙන් කබලින්කාර ආහාරයයි කියන්නේය. විසුද්ධි මාර්ගය 442 පිටුව. නොදිර වූ ආහාර, දිර වූ ආහාර, සරව, මුත්‍ර යන මේ කොට්ටාස හතර වනාහි උතුෙන් පහළවන්නා වූ උතු සමුට්ඨාන රූප, උතුජ, ඕජා අට්ටමක රූප මට්ටමයි. එම නිසා හැපිය යුතු ගිලිය යුතු ආහාර යනු උතුජ ඕජා අට්ටමක රූපයන්හි පිඬු පමණක්ම වන්නේය. මෙම උතුජ රූපයන්හි පිහිටි ඕජාව වනාහි ආහාර වෙයි. මෙම ආහාරය තමා වශයෙන් පමණක් එනම් ඕජා වශයෙන් පමණක් අනෙකුත් කලාපීය රූපයන් නොමැතිව හැපීමෙන් ගිලීමෙන් ලබාගත යුතු ධර්මයක් නොවේ. කලාපීය අනෙකුත් රූපයන් හා සමග මෙම උතුජ ඕජාට්ටමක රූපයන්හි ඊතා විශාල ප්‍රමාණ විශාල පිඬු පමණක්ම හැපීමට ගිලීමට හැක්කේය. එම නිසා මෙම ඕජාවට කබලින්කාර ආහාරයයි දේශනා කොට ඇත්තේය. මේ පැහැදිලි කිරීමද සම්මුති සත්‍යයෙන් පරිබාහිර වූ පැහැදිලි කිරීමක් නොවේ. තවදුරටත් ටිකක් විස්තර කළ යුතු ඇත. පින්වත් ඔබ අලුත් ආහාර කෑමට පෙර පිඟාන පාත්‍රය තුල ඇති අවස්ථාවෙහි හෝ වේවා. කෑමෙන් පසු නොදිර වූ ආහාර කොට්ටාස වශයෙන් ආමාශය තුල පිහිටා ඇති අවස්ථාවෙහි හෝ වේවා. මුඛය තුල පිහිටින හපන විකන අවස්ථාවෙහි හෝ වේවා. මෙම කොට්ටාසයන්හි පිහිටා ඇති සතර මහා ධාතුන් දැක ගන්නා ලෙසට අවධානය යොමුකොට මානසිකාර්ය පවත්වන්න. රූප කලාප අංශූන් බොහොමයක් පමණක් දැකගත හැකි වන්නේය. මෙම රූප කලාපයන් නැතහොත් කලාපයන්හි පිහිටා ඇති රූපයන් පහළ වූ පසු ඊටමත් වේගයෙන් එම ස්ථානයේදීම විනාශ වී යන්නේය. අනුටීකාව 2 162 සඳහන් පැහැදිලි කිරීමට අනුව පරමාර්ථ රූප ධර්මයෝ පහළවන ස්ථානයේම විනාශ වී යන්නාහ. තනකින් තනකට මාරු වීමේ ශක්තිය නැත. එම නිසා පිඟානක පාත්‍රයක පිහිටා ඇති උතුජ ඕජා අට්ටමක රූපයෝ මුඛය තුලට නොයන්නාහ. මාරු නොවන්නාහ. මුඛය තුල ඇති උතුජ ඕජා අට්ටමක රූපයෝද ආමාශයට නොයන්නාහ. මාරු නොවන්නාහ. නොදිර වූද ආහාර බවට මාරු විය නොහැක්කාහ. එතෙක් මාරුවනතෙක් මාරුව පවතින තාක් ජීවිත කාලයක් නොපවතින්නේය. චිත්තක්ෂණ 17 ජීවිත කාලය හමාර වී යාම, ෂේ වීම, ගෙවී යාම සිදුවේයි. නමුදු මෙම උතුජ ඕජා අට්ටමක රූප කලාපයක් පාසා තේජෝ ධාතුව උතු අඩංගුය. මෙම තේජෝ ධාතු උතු එක එකක් පාසාම සාමාන්‍යයෙන් රූප කලාප අලුතින් අලුතින් බහර කරවි පහල කරවීමේ ශක්තිය ඇත්තේය. මෙම උතුජ තේජෝ ධාතුවේ බලය ශක්තිය නොනිමි තාක්කල් විගානක් හෝ වේවා. විගානක හෝ වේවා මුඛය තුල හෝ වේවා ආමාශය තුල හෝ වේවා පෙර හා පසු සම්බන්ධ වෙමින් අකණ්ඩව නැවත නැවතත් පහළවන්නේමය එම නිසා පරමාර්ථ සත්‍ය ශේස්ත්‍රයේ පිහිටන නිර්වද්‍ය ලෙස කිවහොත් පරමාර්ථ රූප ධර්මයන් පරමාර්ථ උතුජ ඕජා අට්ඨමක රූපයන් ආහාර පිණක් ආදී වශයෙන් පිණුකොට කොටස් කොට නියම ලෙස හැපීමට ගිලීමට නොහැක්කේය. එම නිසා අසූ පිරූ තැන් ඇති පුරාණ ආචාර්යයන් වහන්සේලා කබලින්කාරෝ ආහාරෝ එනම් කැබලි කිරීම නොකලද එසේ කලාසේ වූ ආහාරජ ඕජා යයි පරිවර්තනය කොට ඇතිසේක මෙම පැහැදිලි කිරීමට අනුව මෙම උතුජ රූපයන්හි අඩංගු ඕජාවද හැපීමට ගිලීමට නොහැක්කේය. මෙම උතුජ ඕජා අට්ටමක පිඬු හැපීම ගිලීම ආදිය කිරීමට නොහැක්කේයයි සිතට ගන්න. නමුදු මේ උතුජ ඕජා අට්ටමක රූප කලාපයක් පාසා පිහිටා ඇති තේජෝ ධාතු උතු ගේ පුතාගෙන් මුණුපුරාට වන සම්බන්ධය නම් වූ රූප සන්තතියම හපන්නේය. ගිලින්නේය. යයි සම්මුති සත්‍ය ශේස්ත්‍රයේ පිහිටා විවහාර කරන බව දත යුතුය. නොදිර වූ ආහාර කොට්ටාසයයි කිව යුතු මෙම උතුජ ඕජා අට්ටමක රූපයෝ ඉහත සඳහන් විස්තරයට අනුව රූප කලාප එකක් තුල පිහිටා ඇති තේජෝ ධාතුව හේතු කොටගෙන අලුතින් අලුතින් පහළවමින් පවතින රූප කලාපයෝම වන්නාහ. තේජෝ ධාතුව නිසා මහා භූත ධර්ම නිසා අඛණ්ඩව නැවත නැවත පහළ වෙමින් පැවැත්විය යුතු රූප කලාපයෝම වන්නාහ. මෙලෙස පහළවීම දිගින් දිගටම මහා භූත සම්තතියක්සේ ගැළපීම ඝටනාවයයි පෙර ආචාර්යයන් වහන්සේලා කියන්නට යෙදුනි. මේ රූප කර්මස්ථාන භාවනාවෙහි විශේෂයෙන් චිත්තජ රූප, උතුජ රූප, ආහාරජ රූප යන රූපයන් භාවනා කිරීමේදී මෙලසට භූත ධර්මයන්ගේ දිගින් දිගට ගැළපීමේ ස්වභාවය හෙවත් ඝටනාව ගැඹුරු භාවනාවේදී දැක ගැනීම ඉතා අවශ්‍යය. මෙලෙස භාවනාවෙන් දැක ගැනීම පහත සඳහන් pāli අට කතා ටීකාවන්හි දිගට අවධාරණය කරන්නේය. එම පොත්වල ප්‍රකට කරන අර්ථය වැටහි යන ලෙසට භාවනා කරත්වා. විසුද්ධි මාර්ගය 402 මහා ටීකාව 2 282 විසුද්ධි මාර්ගය 336 පිටුව මහා ටීකාව 2 455 පිටුව විසුද්ධි මාර්ගය 462 පිටුව කලින් සඳහන් පාලි අට කතා ටීකාවන්හි කියවෙන දේ සමස්තයක් ලෙසගෙන පිඬුකොට භාවනා ක්‍රමය ලියා දක්වන්නෙමි. කලින් විස්තර කළ ලෙසට කලාපීය රූප ධර්මයන් සමග සැපිය යුතු ගිලිය යුතු කැබලි කිරීම නොකරන නමුත් කලාසේ වූ නොදිරන වූ ආහාර වනාහි ආමාශය ආදීෙහි නොදිර වූ ආහාර කොට්ටාස වශයෙන් පිහිටා ඇති විට ඒවා ශරීරය තුලට උරා ගැනීමට පෙර භූත රූප දිගින් දිගට ගැලපෙමින් පහළවන උතුජ ඕජා අට්ටමක රූප පිඳුම වන්නාහ මෙම උතුජ රූපයන් තුල පිහිටා ඇති ඕජාව උතුජ ඕජාවම වන්නේය. මෙම උතුජ ඕජාව කෙලින්ම කබලින්කාර ආහාර නම් වේ. තවදුරටත් මෙම කබලිකාර ආහාර නම් වූ මෙම උතුජ රූපයන්හි අඩංගු ඕජාව ආහාර දිරවන එනම් ආමාශ අතුණු ආදී ඒ ඒ ස්ථානවල පිහිටා ඇති ජීවිත නවක කලාපයන්හි පිහිටා ඇති පාචක තේජෝ ධාතුව යන කම්මජ අග්නිය වෙනත් ආකාරයකට කියහොත් කම්මජ මහා භූතයන්හි ශක්තිය ලබන විට අනෙකුත් අනෙකුත් ඕජා ආදී අටවෙනි කොට ඇති ඕජා අට්ටමක රූපයන් පහළ කරවන්නේය මෙම රූපයෝ උතුජ ඕජා හේතුවෙන් පහළවන්නා වූ ආහාරජ ඕජා අට්ටමක රූපයෝය හපන ගිලින ලද්දා වූ කබලින්කාර ආහාරයේහි උතුජ ඕජාවෙහි පුත්‍රයාය නොදිර වූ ආහාර කොට්ටාස යන නම දෙන්නා වූ පියා වන්නා වූ මෙම උතුජ රූප කලාපයන්හි ප්‍රමාණය මෙම උතුජ ඕජාවන්හි ප්‍රමාණය වනාහි යම්තාක් විශාලද ඒ තාක් පුතුන් වන්නා වූ ආහාරජ ඕජා අට්ටමක රූපයන්හි ප්‍රමාණය සාමාන්‍යයෙන් විශාලය. එම ආහාරජ ඕජා අට්ටමක රූපයෝ සම්මුති සත්‍ය අනුව රස ධාතු වශයෙන් පරමාර්ථ සත්‍ය අනුව භූත රූප එකිනෙකට සම්බන්ධව ගලපමින් ගැටමින් සම්පූර්ණ ශරීරය ෂඩ්්වාරයන් යන සියල්ලද පුරා පැතිර පහළ වෙමින් තිබින්නේය. මෙම ආහාරජ ඕජාට්ටමක රූපයන්හි ඇතුළත් ඕජාව ඕජා ලක්කනෝ කබලින්කාර ආහාරෝ යන අටකතා විස්තරය අනුව ඕජා ලක්කණය තෙක් පැමිණි කවලින්කාර ආහාර වන්නේය. ඕජා ලක්කණය දක්වා පැමිණ සිටින මෙම ආහාරජ ඕජාට්ටමක රූපයන්හි අඩංගු ඕජාවට පමණක් ඨානෝපචාර වශයෙන් කවලින්කාර ආහාර නම ලබන චතු සමුට්ඨානික ඕජාවට පමණක් එනම් ඕජාට්ටමක රූපයන් අලුතින් අලුතින් පහළ කරවීම සඳහා ආහාර පච්චය වශයෙන් උපකාර කළ හැක්කේය. මුල් නොදිර වූ ආහාර කොට්ටාස උතුජ ඕජාට්ටමක රූපයන්හි පිහිටා ඇති හුතු ඕජාවට වනාහි 1 කම්මජ රූප කලාපයන්හි පිහිටා ඇති කම්මජ ඕජා දෙක චිත්තජ රූප කලාපයන්හි පිහිටා ඇති චිත්තජ ඕජා තුන උතුජ රූප කලාපයන්හි පිහිටා ඇති උතුජ ඕජා හතර පෙරාතුව සිද්ධ වූ අතීත ආහාරජ ඕජා එනම් හපන ගිලින ලද උතුජ රූපයන්හි අඩංගු ඕජා හේතුවෙන් පහළවන ආහාරජ රූපයන්හි පිහිටා ඇත්තා වූ අතීත ආහාරජ ඕජා යන මේ චතු සමුට්ඨානික ඕජාවට ආහාර පච්චය වශයෙන් උදව් කළ නොහැක්කේය. ශක්තිය දීම ප්‍රතිෂ්ඨාව දීම නොකළ හැක්කේය. මෙම මුල් නොදිර වූ ආහාර කොට්ටාසයන්හි පිහිටා ඇති උතුජ රූප කලාපයන්හි ඇතුළත් උතුජ ඕජාව කර්මජ පාචක අග්නියේ ආධාරයෙන් ඕජා අට්ටමක රූප කලාප අලුතින් අලුතින්ම පහළ කළ හැකි ජනක ශක්තිය ඇත්තේය. මෙම ජනක ශක්තිය හේතුවෙන් පහළ වී එන රූප කලාපයන්ට ආහාරජ ඕජා අට්ටමක රූප කලාපයයි කියනු ලැබේ. මේ ආහාරජ ඕජා අට්ටමක රූප කලාපයන් තුල අඩංගු ඕජාව වනාහි එම කලාපීය මහා භූතයන්ම ආධාර කරගෙන සිටින්නේය. මුලින් ශරීර කූඩුව තුල ආහාර ඕජා අට්ටමක රූප කලාප වශයෙන් පැතිරී යාමට කලින් නොදිර වූ ආහාර වශයෙන් පවතින අවස්ථාවෙහි ඇති උතුජ ඕජා අට්ටමක රූපයන්හි සතර මහා ධාතුන් නිශ්‍රය කොට පහළවනවා නොවේ. රස ඕජා වශයෙන් ශරීරය තුලට පැතිරී ගියා වූ එම ආහාරජ ඕජාට්ටමක රූපකලාපයන්හි අඩංගු වූ ඕජාවට පමණක් කම්මජ රූප කලාපයන්හි පිහිටා ඇති කම්මජ ඕජා චිත්තජ රූප කලාපයන්හි පිහිටා ඇති චිත්තජ ඕජා උතුජ රූප කලාපයන්හි පිහිටා ඇති උතුජ ඕජා අතීත ආහාර නිසා වූ ආහාරජ රූප කලාපයන්හි පිහිටා ඇති ආහාරජ ඕජා යන චතු සමුට්ඨානික ඕජාවන්ට ආහාර පච්චය වශයෙන් උපකාර කළ හැක්කේය. මෙම චතු සමුට්ඨානික ඕජාව වනාහි ආහාරජ ඕජාවෙහි ආධාරයෙන් ඕජා අට්ටමක රූප කලාප අලුතින් අලුතින් පහළ කරවීම වනාහි ටිති කාලයට පත් වූ විටම කළ හැක්කේය. මේ අනුව ආහාරජ රූප කලාපයන් දෙවර්ගයක් ඇති බව සිහියට ගන්න. ඒ අනුව ආහාරජ ඕජාවන්ද දෙවර්ගයක්ම ඇත්තේය. එනම් ආධාර කළ හැකි ආහාරජ ඕජා සහ ආධාර ලබන ආහාරජ ඕජා යනුයි. ආධාර කළ හැකි ආහාරජ ඕජාව වනාහි ඉහත විස්තර කළ නොදිර වූ ආහාර කොට්ටාසයන්හි ඇතුළත් උතුජ ඕජා හේතුයෙන් පහළවන්නා වූ ආහාරජ ඕජා අට්ඨමක රූපයන් තුල පිහිටා ඇති ඕජාව වන්නේය. ආධාර ලබන ආහාරජ ඕජාව වනාහි මෙම ආධාර කළ හැකි ආහාරජ ඕජා ඉපදීමට පෙර ආතුව අඤ්ඤාහාර සමුට්ඨිත එනම් අනෙකුත් පෙර ආහාර ඕජාවන් නිසා පහළ වූ රූපයන්හි තිති කාලයට පත් වූ ඕජාවන්ය. මෙම අඤ්ඤාහාර සමුට්ඨිත ඕජාව හා කම්මජ ඕජා, චිත්තජ ඕජා, උතුජ ඕජා යන ඕජාවන්ට ඉහත සඳහන් ආහාරජ ඕජාව විසින් උපස්තම්භක ආහාර පච්චය වශයෙන් උපකාර කරන්නේය. මෙම පිහිටාධාර දිය හැකි උපස්තම්භක ආහාර පච්චය මගින් උදව් කිරීම මගින් පමණක් ඉහත සඳහන් කම්මජ ඕජා, චිත්තජ ඕජා, උතුජ ඕජා, අඤ්ඤාහාර සමුට්ඨිත ආහාරජ යන ඕජාවෝ ඕජා අට්ටමක රූප කලාප අලුතින් අලුතින් දිගින් දිගට පහළ කරවිය හැකි බවට පත්වන්නේය. නමුදු මෙලෙස පිහිටාදාර දිය හැකි ආහාර ජෝජාවද නොදිර වූ ආහාරයන්හි පිහිටා ඇති උතුජ ඕජාව එනම් කම්මජ පාචකාග්නියේ උදව්වෙන් කෙලින්ම පහල කරවන ජනකාහාර පච්චය මගින් උදව් කිරීමෙන්ම පමණක් පහලවන්නේය. මෙම උතුජ ඕජාව නැතිනම් මෙම උතුජ රූපයන් වනාහි බාහිර ආහාරයෝය. මේ ස්වභාවය අවධානය කොට මහා ටීකා වේ 2 455 පිටුවේ බාහිර ආහාර යන හේතු ධර්මයේ ලැබීමෙන්ම කම්මජ ඕජා, චිත්තජ ඕජා, උතුජ ඕජා, අඤ්ඤාහාර, සමුට්ඨිත ආහාරජ ඕජා යන අජ්ජත්තික ආහාරයන් ඕජා අටමක රූපයන් පහල කරන්නේ යැයි සඳහන්. අඤ්ඤාහාර සමුට්ඨාන ආහාරජ ඕජා ඉහතින් විස්තර කළ අනෙකුත් ඕජාට්ටමක රූපයන්හි අඩංගු ඕජා හේතුවෙන් පහළ වූ ටිති කාලයට පත් වූ ආහාරජ ඕජාද ඔබ තමා වශයෙන් භාවනා කරමින් සිටින නොදිර වූ ආහාර කොට්ටාසයන්හි ඇතුළත් උතුජ ඕජාට්ටමක රූපයන්හි අඩංගු ඕජා හේතුවෙන් පහළවන්නා වූ ආහාරජ ඕජාවද අජ්ජත්තික ආහාරයයි විවහාර කරනු ලැබේ. නොදිර වූ ආහාර කොට්ටාසයන් වශයෙන් උතුජ රූප වශයෙන් පිහිටා ඇති කලෙහි ආමාශයේහි බඩවැලෙහි ආදී ලෙස පිහිටා තිබුණද අජ්ජත්තික ආහාරයයි නොකියා බාහිර ආහාර යන ලෙසටම විවහාර කෙරෙන්නේය. කම්මජ පාචකාග්නියේ ප්‍රත්‍ය ලබන මෙම බාහිර ආහාර යන උතුජ ඕජාවෙන් පහළවන්නා වූ ආහාරජ ඕජාට්ටමක රූපයන්ටම අජ්ජත්තික ආහාරය යයි කියනු ලැබෙන බව දත යුතුය. මෙම අජ්ජත්තික ආහාරජ ඕජාවේ ආධාර උපකාර ලැබීමෙන්ම චතු සමුට්ඨානික ඕජාවට ඕජා අට්ටමක රූප පහළ කළ හැක්කේය. මෙම අජ්ජත්තික ආහාරය ඕජා අට්ටමක රූප පහළ කිරීමේදී බාහිර ආහාර හා සම්බන්ධ වී පවතින්නේය. එම නිසා මෙම බාහිර ආහාරයේ වනාහි ඕජා ලක්ෂණයට ළඟා වූ අජ්ජත්තික ආහාරයේහි ඕජා අට්ටමක රූප පහළ කිරීම සම්බන්ධ ආසන්නම කාරණය වන්නේය. මෙම බාහිර ආහාර යන උතුජ ඕජාව ආහාරජ ඕජාට්ටමක රූපයන් පහළ කිරීමේදීද උපාදින්නක කම්මජ රූප යන පාචක චතරාග්නියෙහි ආධාරය ලැබීමෙන්ම පහළ කළ හැක්කේය. මෙම රූපය ඕජා ලක්ෂණයට පත් වූ ඕජා අඩංගු ආහාරජ ඕජා අට්ටමක රූපයෝය. හපන ගිලින බාහිර ආහාර නම් වූ කබලින්කාර ආහාර උතුජ ඕජාවෙහි පුත්‍රයා වැනිය. මෙම ආහාරජ ඕජාට්ටමක රූපයෝ ෂඩ් ඉන්ද්‍රියන්හි භූත ධර්මයන් දිගින් දිගට පහළ කිරීමෙන් පැතිර වැඩෙන්නේය. මෙම ඕරස පුත්‍ර වූ ආහාරජ ඕජාට්ටමක රූපයන්හි අඩංගු ඕජා ලක්ෂණයට පත් වූ මෙම ඕජා ඉහත විස්තර කළ චතු සමුට්ඨානික ඕජාවට වරක් ආහාර ගැනීමෙන් දින 7ක් භූත රූපයන් දිගින් දිගට පහළ කරමින් ආදාර උපකාල කළ හැක්කේය. දිනකට ආහාරයට ගත් බාහිර ආහාරය ආහාරජෝජාට්ටමක රූපයන්ට දිගින් දිගට නැවත නැවතත් පහළ කෙරවීම මාර්ගයෙන් දින 7ක කාලයක් ආදාර උපකාර කළ හැක්කේය. බත් බල දින 7කි යන කියමන මෙයින් නිපන් කතාවකි. දේව ඕජාවට වනාහි මාසයක් දෙමාසයක් තරම කාලයක් මෙලෙසට ආදාර කළ හැක්කේය. මව විසින් හපන ගිලින ලද ආහාරයේද ගැබ තුල සිටින දරුවාගේ ශරීරයේහි පෙකණි වැල මාර්ගයෙන් පැතිර කලල సంతානයේ පිහිටා ඇති කම්මජ චටරාග්නියේ ආධාර ලැබූ කල ආහාරජ ඕජා අට්ටමක රූප පහළ කරවන්නේය. මෙම ආහාරජ ඕජාවටද කලල ශරීරයේ පිහිටා ඇති චතු සමුට්ඨානික ඕජාවට ආහාර පච්චය වශයෙන් උපකාර කළ හැකේය. තවදුරටත් ශරීරයේ ගල්වන ලද බාහිර ආහාරයටද ශරීරය පුරා පැතිර සිටින ජීවිත නවක රූප කලාපයන්හි අඩංගු කම්මජ තේජෝ ධාතු චටරාග්නියෙන් ප්‍රත්‍ය ලැබූ විටම ආහාර ජෝජා අට්ටමක රූපයන් පහළ කළ හැකි වන්නේය. මෙම ආහාරජ ඕජාට්ටමක රූපයන්හි අඩංගු ඕජාව ඕජා ලක්ෂණයට පත් වූ ඕජාවම වන්නේය. මෙම ඕජාවට චතු සමුට්ඨානික ඕජාවේ ආහාර පච්චය මගින් ඕජා අට්ටමක රූපයන් පහළ කරවීම සඳහා උපකාර කළ හැකි වන්නේමය. ඒ නිසා භාවනා කළ යුතු ආකාරය මෙසේය. 1. ආහාර පාන ගන්නා විට ආහාර පාන ගන්නා විටද භාවනා කළ හැකිය. ආහාර පාන ගන්නා විටද මුඛය උගුර යන ස්ථානයෙන් ගෙන් පටන්ගෙන ආමාශය බඩවැල යන ඒ ඒ ස්ථානයන්හි ආහාරජ රූපයෝ ශරීරයේ පුරා පැතිර යා හැකිය. පින්වත් ඔබට හැකිවන විට ආහාර පාන ගන්නා විටදී සමාධිය ක්‍රමක්‍රමයෙන් තහවුරු කොට කට තුලද ආමාශය තුලද තමා රුචි තනක ඇති නොදිර වූ ආහාරයේ පිහිටා ඇති සතර මහා භූතයන් ඥානෙන් දැකගත හැකිවන ලෙස අවධානය යොමු කොට භාවනා කරන විට රූප කලාප අංශු බොහොමයක් දැකගත හැකිවනු ඇත. තමා භාවනා කරන නොදිර වූ ආහාර කොට්ටාසය පිහිටන ආමාශය නම් වූ ස්ථානය හාත්පස පිහිටා ඇති ආහාරය දිරවිය හැකියි. ග්‍රහණි යන නම ඇති ජීවක නවක රූප කලාපයන්හි අඩංගු කම්මජ තේජෝ ධාතුවේ උපකාරයෙන් මෙම උතුජ රූප කලාපයන්හි පිහිටා ඇති ඕජා හේතුවෙන් බොහෝ අලුත් අලුත් රූප කලාප પરම්පරාවන් දිගට සම්බන්ධ වෙමින් ශරීරය පුරාම දිගසරස පැතිර වැඩෙන බව ඥාණයෙන් දකින ලෙසට භාවනා කරන්න. 2 ආහාර පානගෙන හමාර වූ පසු ආහාර පානගෙන හමාර වූ පසුද භාවනා කළ හැක. ආහාර පානගෙන පර්යන්කේ සිටින විටද භාවනා කළ හැක. පින්වත් ඔබගේ සමාධිය ක්‍රමක්‍රමයෙන් තහවුරු කරගත් පසු ආමාශයේහි සතර මහා ධාතුන් දැක ගන්නා ලෙස අවධානය යොමු කොට භාවනා කරන්න. රූප කලාප අංශු බොහෝසේ දැකගත හැකි වනු ඇත. බඩවැලෙහි පිහිටා ඇති නොදිර වූ ආහාර ගැනද මෙලෙසටම භාවනා කළ හැක. කම්මජ චටරාග්නියේ ප්‍රත්‍යමගින් මෙම උතුජ රූප කලාප තුල පිහිටා ඇති ඕජා හේතුවෙන් ආහාරජ ඕජාට්ටමක රූප කලාපයන් දිගින් දිගට ගලපමින් මුළු ශරීරය දිගසරස පැතිර වැඩි යන ආකාරය ඥානය දැක ගන්නා ලෙසට භාවනා කරන්න. මෙම රූප කලාපය අපැහැදිලිය බෙදා බැලුවහොත් එක එකක් රූපයන් 8ක් බැගින් නැත මෙම ආහාර ජෝජාටමක රූපයන් ෂඩ් ඉන්ද්‍රියන් වෙත පැතිර යන ආකාරය ඥාණයෙන් දැකගත හැකි විට ෂඩ් ඉන්ද්‍රිය හා 42 කොටාස වශයෙන් වෙනස් කරමින් භාවනා කළ හැකේය ඇස මත භාවනා කිරීමේ ආකාරයක් පින්වත් ඔබ සමාධිය පියවරෙන් පියවර දියුණු කොට මෙම ආහාර ජෝජා අටමක රූපයන් රූප කලාපයන් ඇසතෙක් පැතිරි වැඩි යාම ඥාණයෙන් දැක ගන්නා ලෙසට භාවනා කරන්න. අට ආකාර වූ රූප ධර්මයන් පරමාර්ථ වශයෙන් පිරිසිඳ දැනගන්න. මෙම රූප කොටස් 8 තුල ඇතුළත් චතු සමුට්ටානික ඕජාව වනාහි ආධාර කරන්නට හැකි ශක්තියක් ඇති බැවින් ඕජා ලක්ෂණය තෙක් ළඟා වූ මෙම ඕජාව ආහාරජ ඕජාවයයි සලකා ගන්න. 1. කම්මජ ඕජා චක්කු දසක කලාප තුල පිහිටා ඇති කම්මජ ඕජා ධාතුව හා ඇස් කුහරය තෙක් පැතිර පහලවන්නා වූ මෙම ආහාර ජෝජාව අන්‍යෝන්‍ය වශයෙන් හමු වූ විට මෙම ආහාර ජෝජාවෙන් පිහිට ආධාර ලැබීම නිසා චක්කු දසක කලාප තුල පිහිටා ඇති කම්මජ ඕජාව හතර පස්වතාවක් පමණ අලුතින් රූප කලාපයන් පහළ කරවීම දිගට කරන්නේය. විසුද්ධි මාර්ගය 462 මෙම චක්කු දසක කලාප තුල පිහිටා ඇති ඕජාව නිසා ඕජා අට්ඨමක රූප කලාප පහළ වෙයි. මෙම ඕජා අට්ඨමක රූප කලාපයන්හි පිහිටා ඇති තితి කාලයට පත් වූ ඕජාව නැවතත් ආහාරජ ඕජාවෙන් පිහිටාදාර ලැබ ඕජා අට්ඨමක රූප කලාප අලුතින් පහළ කරවන්නේය. මෙලෙස හතර පස් වතාවක් රූප කලාපයන් පියවරෙන් පියවර පහළ කරවන්නේය. සැලකිය යුතුය. කර්මයේ දුර්වල බව, ශක්තිමත් බව, බාහිර ආහාර ජෝජාවෙහි පොහසත් නොපොහසත් බව යන හේතු ධර්මයන් මත පිහිටා වාර ගණන අඩු වැඩි වීම විය හැක. තවදුරටත් මෙම හතර පස් වතාවක් පහළ වූ රූප කලාපයන්හිද තේජෝ ධාතුව අඩංගු ඇත්තේය. මෙම තේජෝ ධාතු උතු ද වනාහි රූප කලාපයන්හි ටිති කාලයටපත් වූ විට උතුජ ඕජා අට්ටමක රූප කලාප නැවත නැවතත් අලුතින් අලුතින් පහළ කළ හැකි බව සිහිකට යුතුය. ඇස තුලම පිහිටා ඇති කාය දසක කලාපයන්හි ඕජාවෝද භාව දසක කලාපයන්හි ඕජාවෝද ආහාරජ ඕජාවන්හි ඇසුර ලැබූ කල ආහාරජ ඕජාට්ටමක රූපයන් නැවත නැවත පහළ කරවන ආකාරයේද මෙම රූප කලාපයන් තුල අඩංගු තේජෝ ධාතු උතුද වනාහි උතුජ ඕජාට්ටමක රූප කලාපයන් නැවත නැවතත් පහළ කරවන ආකාරයද ඥාණයෙන් දැකගනිමින් භාවනා කරන්න. මෙම රූප ධර්මයන් පරමාර්ථ වශයෙන් පිරිසිඳ ගන්නාත්තේ ඥාණයෙන් බෙදා බලන්න. 2. චිත්තජ ඕජා තවදුරටත් ඇසෙහි පිහිටා ඇති චිත්තජ අට්ටමක කලාප එක එකක් තුලද ඕජා අඩංගුව ඇත. මෙම චිත්තජ ඕජාවද ආහාරජ ඕජාවන් පිහිටාදාර ලැබූ විට දෙවතාවක් තුන් වතාවක් ආහාරජ ඕජා අට්ටමක රූප කලාපයන් පහළ කරවන්නේය. දෙවතාවක් තුන් වතාවක්ම රූප කලාපයන්ගේ පහළවීම දිගට සිදුවන්නේය. මෙය දැක ගැනීම සඳහා භාවනා කරන්න. විසුද්ධි මාර්ගය 462 මෙහිලා උසස් වූ සමත භාවනා සිත විපස්සනා භාවනා සිත තවම ලබා නොගන්නා වූ సంతානයක සාමාන්‍ය ප්‍රකෘති කාමාවචර සිත් නිසා దేవතාවක් තුන්වතාවක් වූ ඕජා අට්ටමක රූපයන්ගේ පහළවීම විස්තර වන්නේය. මහග්ගත ලෝකෝත්තර සිත්වලින්ද වනාහි බොහොමයක් ඕජා අට්ටමක රූපයන්හි පහළවීමද අවශ්‍යයෙන්ම සිදුවන්නේය. මේ වනාහි මහග්ගත ලෝකෝත්තර සිත් නිසා පහළ වූ චිත්තජ රූපයන්ගේ විපුලභාවය උතුම්භාවය නිසාය. මහා ටීකාව 2 403 පිටුවෙන් සැලකිය යුතුය. මෙම රූප කලාපයන්හි ඇතුළත් තේජෝ ධාතු උතුද උතුජ ඕජා අට්ටමක රූප කලාප අලුතින් අලුතින් පහළ කරයි. ඉදින් එම සිත්හි සමත භාවනා සිත, විපස්සනා භාවනා සිත, මාර්ගඵල සිත වැනි උතුම් ප්‍රණීත සිත් වන්නේ නම් මෙම තේජෝ ධාතු උතු මගින්ද අජ්ජත් පමණක් නොව බහිද්දා දක්වාම උතුජ ඕජා අට්ටමක රූප ඝටනාව නැවත නැවතත් දිගින් දිගට කාලයක් පහළ කරවිය හැක්කේය. ආලෝකයේද වනාහි මෙම චිත්තජ කලාප උතුජ කලාපයන්හි ඇතුළත් වර්ණ ධාතුන්හි රූපාරම්මණයන්හි ප්‍රභාෂ්වරයම වන්නේය. 3. උතුජ ඕජා තවදුරටත් ඇසෙහි ඉහත උතුජ රූප භාවනා කරන ක්‍රමය තුල විස්තර වශයෙන් ලියා දැක් වූ ක්‍රමයටම කම්මජ තේජෝ චිත්තජ තේජෝ උතුජ තේජෝ ආහාරජ තේජෝ යන තේජෝ ධාතු උතු නිසා වන්නා වූ උතුජ ඕජා අට්ටමක රූප කලාප එක එකක් තුලද ඕජාව ඇතුළත්ව පවතින්නේය මෙම උතුජ ඕජා එක එකක්ද ආහාරජ ඕජාවෙහි පිහිටාධාරය ලැබූ පසු දහ දොළොස් වතාවක් රූප කලාපයන් පහළවීම දිගට කරන්නේය. දැක ගැනීම පිණිස භාවනා කරන්න. විසුද්ධි මාර්ගය හාරසිය හැට දෙක පිටුව මහා ටීකාව දෙක හාරසිය තුන පිටුව. පින්වත් ඔබ රූප කර්මස්ථාන වගුවේහි ලියා දක්වා ඇති පරිදි කලාප එක එකක් වෙන්කොට වෙන් වෙන්ව මානසිකාර්ය පවත්වන්න. සැලකිය යුතුයි. තවදුරටත් මෙම ආහාර ජෝජ අට්ටමක රූප කලාපයන් තුල අඩංගු තේජෝ ධාතු උතුද දහදොළොස් වාරයක් දක්වා රූප කලාපයන් මගින් පහළවීම දිගටම සිදුවන බව සලකා ගන්න. 4. ආහාරජ ඕජා හපන ගිලින ලද්දා වූ කබලින්කාර ආහාර තුල පිහිටා ඇති උතුජ ඕජා අට්ටමක රූපයන්හි අඩංගු ඕජාව හේතුවෙන් ඇසෙහි ආහාර ජෝජා අට්ටමක රූප කලාපයන් පහළවීම සම්බන්ධයෙන් කලින් විස්තර කරන්නට යෙදුනි. මෙම ආහාර ජෝජා අට්ටමක රූප කලාපයන්හි ඇතුළත් ඕජාව ආහාර ජෝජාවයි. මෙම ආහාර ජෝජා අට්ටමක රූපයන් කම්මජ චටරාග්නිය ආධාරයෙන් නැවත නැවතත් පහළ වෙමින් පවතිනාහ. වරක් සපන ලද, ගිලින ලද ආහාරය සද්දිනක් ආහාරජ ඕජා අට්ටමක රූපයන් අඛණ්ඩව පහළවීම පිණිස ආධාර දීමට හැකියාව ඇත්තේය. ඒ තාක් නැවත නැවතත් පහළවන්නා වූ ආහාරජ ඕජාට්ටමක රූප කලාපයන් අතරින් කලින් කලින් පහළ වූ ආහාරජ ඕජා අට්ටමක රූපකලාප තුල අඩංගු වූ ආහාරජ ඕජාව පසුපසු ආහාරජ ඕජා අට්ටමක රූපකලාපයන් තුල ඇතුළත් ඕජාවෙන් ආධාරක ශක්තිය ලැබ තිති කාලයට පත් වූ විට ආහාරය පැසවීම, දිරවීම කරන පාචක තේජෝ ධාතුවේ කුසගින්නේ මහත් බව හෝ පහත් බව ආහාර ඕජාවෙහි නැත්නම් ආහාර ඕජාව සහිත සපන ගිලින බාහිර ආහාරයේ පොහසත් අපොහසත් බව අනුව සුළු වාර ගණනකින් හෝ බොහෝ වාර ගණනකින් හෝ රූප කලාප අලුතින් අලුතින් පහන කරවීම දිගට පවත්වන්නේය. දස දොළොස් වාරයක් රූපයන් පහළ වීමද පෙළට සිදුවන්නේය. දැක ගැනීම සඳහා භාවනා කරන්න. විසුද්ධි මාර්ගය 462 පිටුවෙන් මේ අවස්ථාවෙහි ආධාරය ලබන ඕජාව නම් පෙර පෙර ආහාර පහළ වූ ඕජා අට්ටමක රූපයන් තුල අඩංගු ඕජාවයි. ආධාරය ලබා දෙන ඕජාවද වනාහි පසුපසු අලුතින් පහළ වූ ආහාරජ ඕජා අට්ටමක රූපයන්හි අඩංගු ඕජාවම වන්නේය. හේතුවද ආහාරජ ඕජාවයි. ඵලයේද ආහාරජ ඕජාවයි. පෙර පසුවීම අතින් පමණක් වෙනස් වෙයි. සැලකිය යුත්තක්. තවදුරටත් මෙම ආහාර ජෝජාට්ටමක රූප කලාපයක් පාසා තේජෝ ධාතු උතු ද අඩංගුව පවතින්නේය. මේ තේජෝ ධාතු උතු මගින්ද උතුජ ඕජාට්ටමක රූප කලාප අලුතින් අලුතින් පහළ කරවන්නට හැක. දැක ගැනීමට භාවනා කරන්න. මෙතෙක් කී දැයෙහි සාරය රූප කලාපයක් රූප කලාපයක් පාසා තේජෝ ධාතු උතු හා ඕජා යන්න ඇතුළත් වන්නේමය. සාමාන්‍යයෙන් රූප කලාපයක් පාසා පිහිටා ඇති උතු හේතුවෙන්ද ඕජාව නිසාද අදාළ හේතු ධර්මයන්හි ආධාරය ලද විට රූප කලාපයෝ දෙක බැගින් වැඩෙමින් පවතිනෝය. උපමා චක්කු දසක කලාපය විග්‍රහ කොට බැලීමේදී රූප ධර්ම ස්වභාවයෝ 10ක් ඇත. ඒවා තුල තේජෝ ධාතු උතුහා ඕජා ඇත. උතුද උපාදින්නක රූපේහි ආධාර ශක්තිය ලැබ ටිති කාලයට පත් වූ විටක උතුජ ඕජා අට්ටමක රූපයන් පහළ කළ හැක්කේය. තවදුරටත් ඕජාවද ආහාරජ ඕජාවෙහි ආධාරය ලැබ ටිති කාලයට පත් වූ විට ආහාරජ ඕජාට්ටමක රූප කලාපයක් අලුතින් පහළ කරවන්නේය. පුත්‍රයෝ වනාහ. තවදුරටත් මෙම චක්කු දසක කලාපයන්හි පිහිටා ඇති තේජෝ ධාතු උතු හේතුවෙන් පහළ වූ උතුජ ඕජාට්ටමක රූප නැවතද බෙදා බැලූ කල රූප ස්වභාව ධර්ම 8ක් ඇත. තේජෝ ධාතුවද අඩංගුය. ඕජාවද අඩංගුය. උතුජ තේජෝ හා උතුජ ඕජාවෝම වන්නාහ. මෙම උතුජ තේජෝ ධාතුවද උපාදින්න කම්මජ රූපයන්හි ආධාරය මනසේ ලද විට අනෙකුත් උතුජ ඕජාට්ඨමක රූපයන් පහළ කරවන්නේය. එනම් මුණුබුරෙකු ලැබුණාසේය. තවදුරටත් මෙම චක්කු දසක කලාපයන්හි පිහිටා ඇති තේජෝ ධාතු උතු හේතුවෙන් පහළවන්නා වූ උතුජ ඕජාට්ටමක රූපයන් තුල අඩංගු ඕජාවද ආහාරජ ඕජාවෙහි ආධාරක ශක්තිය මනා ලෙස ලද විට ආහාරජ ඕජාට්ටමක රූපකලාපයන් අලුතින් පහළ කරවන්නේය. එනම් මුණුබුරෙකු ලැබුණාසේය. මේ ක්‍රමයට අනුව චක්කු දසක කලාපයන්හි පිහිටා ඇති තේජෝ ධාතු පදනම් වී පහළ වූ උතුජ ඕජාට්ටමක රූපයන් තුල අඩංගු තේජෝ ධාතුව හා ඕජාව නිසා හතර පස්වතාවක් දරු මුණුබුරු පරම්පරාවන් ලෙස උතුජ රූපයන් ආහාරජ රූපයන් පහළ වීම දැක ගන්නා පරිදි භාවනා කරන්න. තවදුරටත් මෙම චක්කු දසක කලාප තුලම ඕජා අඩංගුව ඇත්තේය. කම්මජ ඕජාවය එය. මෙම ඕජාව ආහාරජ ඕජාවී ආධාරය ලද විට ආහාරජ ඕජාට්ටමක රූප කලාපයන් පහළ කරවන්නේය. මෙම රූප කලාපයන්හිද තේජෝ ධාතු හා ඕජාවෝ අඩංගුය. එම තේජෝ ධාතු හා ඕජාවෝද ইহත සඳහන් ලෙසට හතර පස් වාරයක් රූප කලාපයන් පියවරෙන් පියවර පහළ කරවන්නාහ. දැක ගැනීම පිණිස භාවනා කරන්න. දෙක දෙක බැගින් බෙදී යන හැටි වැටහි යන ලෙසම නැවත නැවතත් අභ්‍යාස කරන්න. තවදුරටත් ඇසෙහිම පිහිටා ඇති කාය දසක කලාප, භාව දසක කලාප, චිත්තජ අට්ඨ කලාප, උතුජ අට්ඨ කලාප, ආහාරජ අට්ඨ කලාප යන රූප කලාප එක එකක් තුල පිහිටා ඇත්තා වූ තේජෝ ධාතු උතු හා ඕජාවෝද උතුජ රූප ආහාරජ රූප දෙක දෙක බැගින් බෙදී යන හැටි දැක ගන්නා ලෙස භාවනා කරන්න. ద్వාර හයෙහි හා දෙසාලිස් කොට්ටාසයන්හි මේ ආකාරයටම භාවනා කළ යුතුය. සතිමත් විය යුතුය. මෙලෙස දෙවතාවක් තුන් වතාවක් හතර පස් දස දොළොස් වතාවක් බොහෝ වතාවක් දක්වා අජ්ජත් පමණක් නොව බහිද්දා දක්වා රූප කලාපයන් දිගින් දිගට පහළ වීමේදී අවසාන වතාව තුල පිහිටා ඇති රූප කලාපයන්හි අඩංගු තේජෝ ධාතුවට හා ඕජාවට අලුතින් අලුතින් උතුජ රූප කලාප හා ආහාරජ රූප කලාපයන් පහළ කළ නොහැකියයි දත යුතුය. මේ විස්තර කළ රූපයන්හි පහළවීම නිශ්චිත වනතෙක් සම්පූර්ණයෙන් කියවා බලා රූප කම්මට්ඨාන වගුවක් බලා කම්මට්ඨාන ආචාර්යවරයන්ද සමගද සාකච්ඡා කොට ක්‍රමානුකූලව අභ්‍යාස කළ විට කම්ම චිත්ත උතු ආහාර යන හේතු හතර නිසා ප්‍රකටව පහළවන රූපයන් පරමාර්ථ වශයෙන් ඥානෙන් දැක ගන්නාතෙක් ක්‍රමානුකූලව භාවනා කළ හැකිය පරිග්‍රහ කළ හැකිය ඥාණයෙන් පරිච්ඡේද කොට ගැනීමට හැකිවන්නේය.